සිළු දෙනාම සාධිකාරය පවත්වන්න සාදු සාදු සාදු පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ pi buddhං සරණං ගච්ඡාමි ဒုတိယံ pi ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ pi සංඝං සරණං ගච්ඡාමි တတိယံ pi බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඉසරණ ගමනං සම්පූර්ණං වානාති පාතා වේරමණී පදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සුරාමේරය මජ්ජපමා දඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනාම වේවා ඉසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරකිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සදැහැති වාසනාවන්ත පින්වතුනි ලක්ෂ්මන් මහත්මයා තමන්ගේ මියගිය දීමාපියන්ට පින් අනුමෝදන් කිරීමටත් එවැගේම සුජීවත්ව වාසය කරන අනුලා මහත්මියගේ ආදරණීය පියතුමාට ආශිර්වාද පිණිසත් එවැගේම මව්තුමියට ආශිර්වාද පිණිසත් සහ සම්බන්ධන අපි සෑම සිළු දෙනාටම මේ ජීවිතය තුළ මේ භව ගමන නිමා කර ගැනීම සඳහා ආශිර්වාද පිණිසත් හේතු උපනිෂ්ඨ වෙන ආකාරයේ උදාර ධර්ම දේශනාමය පින්කමක් මේ වෙලාවේ සිදු කරන්න සූදානම් වෙලා බොහෝම ගෞරවයෙන් අපි සකස් කරගත්ත ඒ පහන් ආලෝකයේ ඒ සුවඳ දුම් ඒ වගේම ඊළන්පස ලෝතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරගන්න සූදානම් වෙන්නේ.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 අදිවත්ත මානේචකෝ මහරජ ජරා මරණේ කිමස්ස කරණීයන්ති තේ ධර්ම ශ්‍රවණා විලාසේ සදැහැති වාසනාවන්ත කිමතුනි ජීවිතේ කොහොම සුව පහසුවෙන් අපිට සද්ධර්මයට යොමු වෙන්න ඊට ප්‍රස්තාව ආඩුවේ ජීවිතේ ජීවත් කරගන්න අපි හැම දිනාටම ඌව වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් නොවනති සත්පුරුෂෝ ඒ වැඩ කටයුතු කරන ගමන්ම කොහොම හරි ඊට ප්‍රස්තාව වෙන් කරගෙන මේ සද්ධර්මයට එහෙම නැත්නම් ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න උත්සාහවත් වෙනවා. එනිසා මේ පින්වත් පිරිසත් අද දවසේ තම තමන්ගේ ඒ සියලු වැඩ කටයුතු නිමා කරලා කොහොම හරි අද දවසේ බුදු පියාණන් වහන්සේගේ දහම් පණිවිඩය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා ධර්ම ශ්‍රවණේ කුසලයේ අද දවසේ අපි කොහොම හරි එකතු කරගන්නවා කියන අදහසෙන් ඒ හැම වැඩක්ම පැත්තකින් කියලා මේ හැමදෙනාම එකට පාදා වෙලා වුවම වමනාවෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. කිමතුනි කල්ප සත සහස්ස ගණනකින් බුදු කෙනෙක් හම්බ වෙන්නේ බුදු කෙනෙක් හම්බ වුණත් වනපදයක් ඇහෙන්නේ නැහැ. වනපදයක් ඇහුණත් තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. බුදු කෙනෙකුත් හම්බ වෙලා ධර්මයක් හම්බ වෙලා බණ පදේකුත් ඇහිලා ඒක තේරුම් ගන්න වටපිටාවකුත් ඒ වගේම පහසුකමත් එක්ක මේ සියලු හේතු සම්පත් ලැබිච්ච අවස්ථාවේ ප්‍රමාදීව ඉන්නවා නම් ඒ පුජ්‍යලයා තරම් අවාසනාවන්ත පුජ්‍යලයේ මේ ලෝක ධාතුවේ නැතුව ඇති. එනිසා අපි හැමදෙනාම වාසනාවන්තයි බොහොම වුවමනාවෙන් උනන්දුවෙන් මේ සද්ධර්මයේ නැවත වතාවක් බබලන මොහොතේ කෙසේ හෝ මේ ජීවිතය තුළදීම භව ගමන නිමා කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ කියලා අනිෂ්ඨානයක් මේ හැම දිනාගෙම හිතේ තියෙනවා. ඒ අදහස ඒ විදිහටම තියාගෙන මේ කාලේ පුරාවට ධර්ම ශ්‍රවණය කරගන්න හැකියාව ලැබුණොත් අපිට මේ කාලය තුල ධම්මානුසති භාවනාව සිද්ධ කරගන්න පුළුවන්. කිමතුනේ නිසා කය නිශ්චල කරගෙන ඉන්නා වගේම හිතත් නිශ්චල කරගෙන මේ බණ ටික අහන්න සූදානම් වෙමු. අද හැමදෙනාටම මම පැහැදිලි කරලා දෙන්න යන්නේ සංයුත්ත නිකායේන කෝසල සංතේ පබ්බතූපම සූත්‍රය කියලා පර්වතයන් උපමාට බුදු පියාණන් වහන්සේ සමගින් සසල් මහරජතුමා ධර්ම සාකච්ඡාවක් තමයි අද දවසේ මම මාතෘකාව හැටියට කොසල් රජුරෝ ගැන අහලා ඇති කොසල් රජුරෝ කියලා කියන්නේ දඹදිව හිටපු අති ප්‍රබලම රජතුමා. ඒ වෙනකොට දඹදිව කෝසල රාජ්‍යයේ අති ප්‍රබලම රජතුමා තමයි කුසල් රජුරෝ කියලා කියන්නේ. ඒ වගේම මේ ශාසනයේ එක වතාවක් පමණක් දෙන්න පුළුවන් මහා දානයක් තියෙනවා. අසදෘස මහා දානය. ඒ අසදෘස දානය දුන්නේ කුසල් රජුරුවත් මල්ලිකා දේවියත්. ඒ වගේම කුසල් රජුරුවන් වෙනුවෙන්ම දේශනා කරපු වෙනම සූත්‍ර කොටසක් තියෙනවා. ඒක හඳුන්වනවා කෝසල සංයුත්තේ කියලා. හැබැයි මෙච්චර වණ ඇහුවත් කොසල් රජුරෝ මල්ලිකා දේවියත් කිසිදු විශේෂ ඵලයක් සාක්ෂාත් කරගත්තද? කිසිදු විශේෂ ඵලයක් සාක්ෂාත් කරගත්තේ නැහැ. අසදෘස මහා දානය දීලත් මල්ලිකා දේවිය මේ පරිලෝකයෙන් තිරිසන් ලෝකේ ඉපදුනේ. එතකොට මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්න පුළුවන් මෙච්චර කුසල ධර්ම කරලත් අපායේ ගිහින් උපදින්නේ කියලා. නමුත් තේරුම් ගන්න සත්‍ය කොටස් තුනකට බෙදෙනවා සම්මත නියත මිච්ඡත් නියත අනියත කියලා ඒකාන්තයෙන් නිවනටම ගහගෙන යන්නේ සෝතාපන්න මාර්ගස්ත්‍යයේ ඉඳලා ඒකාන්තයෙන් සතර අපායටම ගහගෙන යන්නේ නියත මිත්‍යා දෘෂ්ටිකයෝ මිච්ඡත් නියත එතනින් මෙහා සියල්ල අනියතයි කුමන ආකාරයේ කුසල ධර්ම સિદ્ધ කරගත්තත් මරණාසන්න මොහොතේ කුමන කුසලයක් ඉදිරිපත් වෙයිද කියලා අපිට කියන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ මල්ලිකා දේවිය සිදු කරගත්ත අකුසලයක් සිහිපත් වෙලා තිරිසන් අපායට ගියාට හත් දවසක් ඇවෑමෙන් නැවත වතාවක් දිව්‍ය ලෝක උප්පත්තිය ලැබුවා. පින්වතුනි මේක ත්‍රිපිටකයේ තියෙන දෙයක් නෙවෙයි. දස බෝධි උප්පත්ති කතා කියලා පරණ පොතක් තියෙනවා. ඒ පරණ පොතේ තියෙන මට හම්බ වුණා කොසල් රජුරුව කියලා කියන්නේ මෛත්‍රී බුදු පියාණන් වහන්සේත් පහළ වෙලා ඒ බුද්ධ ශාසනයත් අතහැරිලා බුද්ධ ශූන්‍ය කාලයක් ගිහින් ඉවර වෙලා නැවත වතාවක් බුදුහාමුදුරු දෙනමක් පහළ වෙනවා. මේක ත්‍රිපිටකයේ තියෙන දෙයක් නෙවෙයි. නමුත් පැරණි පොතක තිබ්බ දෙයක්. මම මතක් කරන්නේ. එතකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවර වෙලා බුද්ධ ශූන්‍ය කාලයක් ඇවිල්ලා ඊට පස්සේ බුදු පියාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා අපි මේ මහා භද්‍ර කල්පේ බුදු පියාණන් වහන්සේලා පස්නමක් පහළ වෙනවනේ නේද? ඒ වගේ බුදු පියාණන් වහන්සේලා දෙනමක් පහළ වෙන කාලයක් තියෙනවා. ඒකෙදී දෙවන බුදුහාමුදුරුවෝ හැටියට පහළ වෙන්නේ කොසල් රජුරෝ කියලා ඉවරලා ඒ පොතේ තියෙනවා. පැරණි පොතක් මේක දසබෝධි උප්පත්ති කතා කියලා ඉස්සරහට පහළ වෙන බුදු පියාණන් වහන්සේලා 19ක් සම්බන්ධයෙන් ඒක සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා තමයි කියලා සමහර වෙලාවට ඒ ආචාර්යයන් වහන්සේලා පැහැදිලි කරලා තියෙන්නේ කිසිදු මාර්ගඵලයක් සාක්ෂාත් නොකරගත්. මෙච්චර බණ කියලා. බුදුහාමුදුරට උපස්ථානයේ පිණිස තුන් වතාවක් යනවා. අසදෘස මහා දානයක් දුන්නා. මෙච්චර පින් තියෙන කෙනෙකුට ඇයි ධර්මය අවබෝධ කරගන්න බැරි වුනේ කියලා. ඒක පැත්තකින් තැබේවා. ඒක නිකන් මතක තියාගන්න. ඒ වගේම පින්වතුනි මේ සූත්‍රය බුදු පියාණන් වහන්සේ දේශනා කරේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉන්න කාලේ. දවසක් කුසල් රජුරු ලොකු රාජකාරී ගමනක් ගිහින් දවල් කාලේ බුදුහාමුදුරු හම්බෙන්න එනවා. දවල් කාලේ බුදුහාමුදුරු හම්බෙන්න ආපුවාම බුදුහාමුදුරු අහනවා මහරජතුමනි මේ කොහෙ ගිහින්ද දවල් කාලේ එන්නේ? ස්වාමීනි අපි ශාස්ත්‍රීය රජවරු. එනිසා මහ පොළොව දිනාගෙන ඉන්න අභිෂේක කරපු ශාස්ත්‍රීය රජවරු. එනිසා අපිට ගම් නියම් ගම් කියනවා බලා කියාගන්න. අපිට වැඩ කටයුතු අධිකයි. ඒ වැඩ කටයුතු වලට ගිහින් එන ගමන් තමයි මේ ආවේ. කාම භෝගීව ජීවත් වෙන අපිට පංචකාමයේ අනුගිය දේවල් සංතරපණය කරන අපිට බොහෝ වැඩ කටයුතු තියෙනවා. ඒ වැඩ කටයුතු වලට ගිහින් එන ගමනේ තමයි වහන්සේත් හම්බ වෙන්න ආවේ. එමතුනේ මේ කොසල් රජුරෝ හැමදාම තුන් වතාවක් දවසට බුදුහාමුදුරු හම්බ වෙන්න එනවා කොච්චර වැඩ කටයුතු තිබ්බත්. බලන්න රජ කෙනෙක් එච්චර අධික වැඩ කටයුතු තියෙද්දි තුන් වතාවක් බුදුහාමුදුරට උපස්ථානය දෙනවා. ඉතින් මේ කුසල් රජුරෝ මෙහෙම එනකොට සමහර වෙලාවට සේනා සමගින් එනවා. සමහර වෙලාවට සේනාව අඩු කරගෙන එනවා. අල්ප වූ සේනාවක් එක එනවා. කොසල් රජුරුවනේ කිසිම වෙලාවක සොරුන්ට දාමරිකයන්ට බුරුලක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් සොරු පිරිසක් කල්පනා කරනවා ඒ කාන්තේ කොසල් රජුරුව නැති කරන්න ඕනේ. එනිසා කොසල් රජුව සමහර වෙලාවට සීමිත පිරිසක් එක්ක අන්දවනය හරහා බුදුහාමුදුරුව හම්බ වෙන්න එන්නේ. එනිසා අපි කොසල් රජුව අල්ලගමු කියලා ඉවරලා 500ක් 500ක් හොරු එකතු වෙලා කොසල් රජුව අල්ලන්න සූදානම් වෙලා හිටියේ. සීමිත පිරිසක් එනකොට. නමුත් අද වගේ රජවරු නෙවෙයි අතීත රජවරු හරිය පින්වන්තයි. කෙනට තමයි රජ කෙනෙක් පහළ වෙන්නේ. ඉතින් මේ රජුරු හරිය පින්වන්තයි. එනිසා ඒ ජීවිතේ නැති කරන්න බෑ. එනිසා කොහොම හරි ඔත්තුවක් ලැබුණා කුසල් රජුරෝ මරන්න ඉන්නවා කියලා. විශාල සේනාවක් අරන් ගිහින් වල හොරු 500ම අල්ලලා ඉවරලා හොරු 500ට දඬුවම් දීලා එන ගමන් තමයි මේ බුදුහාමුදුරුවෝ ගාවට හම්බ වෙන්නේ. නිසා බුදුහාමුදුරුවෝ කියනවා මහරජය ඔබට බොහොම හිතවත් ඔබට බොහොම හිතවත් ඔබ ප්‍රිය කරන විශ්වාසවන්ත ඥාතියෙක් ගන්න කෙනෙක් ඇවිල්ලා ඔබට මෙහෙම කියනවා මහරජය හරි ආශ්චර්යවත් දෙයක් සිද්ධ වෙනවා හිතාගන්න බෑ මම මේ නැගෙනහිර දිශාවේ ඉඳලා එන්නේ නැගෙනහිර දිශාවේ ඉඳලා එනකොට අහස හා සමාන මහා පර්වතයක් මහා ගලක් මහා පර්වතයක් ඒක ඝන ගල් පර්වතයක් ගම් නියම් ගම් යට කරගෙන ඒ සියලු සත්තු විනාශ කරගෙන එනවා ඒක නතර කරන්න කිසිම జగතෙකුට බෑ ඊට පස්සේ බස්නාහිර දිශාවෙනුත් පුජ්‍යලේ කැවිලා කියනවා මහරජ මහ විනාශයක් විශේෂණයක් සිද්ධ වෙන්නේ අහස්තරම් මහ විශාල ඒක ඝන ගල් පර්වතයක්. ගම් නියම් ගම් යට කරගෙන සියලුම සිව්පාවන් යට කරගෙන ඉදිරියට එනවා. උතුරු පළාතනුත් දකුණු පළාතනුත් මෙහෙම ඇවිල්ලා කියනවා. මහරජ මෙහෙම සිව් දිසාවෙන්ම ඒක ගන්න මහා ගල් පර්වත සියලු සත්වය යට කරගෙන එනකොට කිසිම කෙනෙකුට බේරුමක් නැති වෙනකොට මහරජු කුමක්ද කරන්නේ? කුමක්ද කළ යුත්තේ? මේ මහා ව්‍යසනයේ හමුවේ අපි මොකද්ද කළ යුත්තේ කියලා බුදු පියාණන් වහන්සේ අහනවා. ඒ වෙලාවේ කොසල් රජුරෝ දේශනා කරනවා කොසල් රජුරෝ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ අපිට කරන්න තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා කියලා. මේ වෙලාවේ බුදුහාමුදුරු අහනවා මහරජය මම ඔබෙන් අහමි. ඔබට දන්නවමි මේ වෙලාවේ අපි කුමක්ද කරන්නේ මේ විදියට ආවොත් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා හැර වෙන කරන්න දෙයක් නැහැ. මහරජය මේ වගේ ජරා මරණ දෙක අපි යට කරගෙන එනවා නම් ජරාව මරණය අපි යට කරගෙන එනවා නම් අපි මොකද්ද කරන්නේ අපි මොකද්ද කළ යුත්තේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා හැර අපිට වෙන පිළිකක් ඇත්තේ නැහැ කියලා කුසල් රජුරු බුදුහාමුදුරන් පවසනවා ඒ වගේම ස්වාමීනි භාගතුන් වහන්සේ පෘථුවියට අධිපති අභිෂේක කළ රජ කෙනෙක් හැටියට මට මහ විශාල ඇත් හමුදාවක් ඉන්නවා. මේ ඇත් හමුදාවටවත් කරන්න දෙයක් නැහැ. මේ වගේ ව්‍යසනයක් වෙනකොට ඒ ඇත් හමුදාව කුමක් කරන්නද? මට අත් හමුදාවක් ඉන්නවා කියලා මට සැනසෙන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. ඒ වගේම ස්වාමීනි භාගතුන් වහන්සේ මට අශ්ව හමුදාවක් ඉන්නවා. ඒ අශ්ව හමුදාව පවා කරන්න දෙයක් නැහැ මේ කාරණාවේදී. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට රත හමුදාවක් ඉන්නවා මට පාබල හමුදාවක් ඉන්නවා මේ කිසිදු කෙනෙකුට මේ ජරා මරණය හමුවේ මේ වගේ ව්‍යසනයක් හමුවේ කිසිදු දෙයක් කරන්න බෑ කියලා පෙන්නනවා. එහෙම කියලා ස්වාමීනි, ඒ වගේම මට ඉන්නවා ඕනම සතුරු හමුදාවක් ඇවිල්ලා වට කෙරුවොත් ඒ සතුරු හමුදාවේ ඒ සතුරන් ભેද බින්න කරවන්න පුළුවන් මාන්ත්‍රණයෙන් ඔවුන් හා සාකච්ඡා කරලා ඔවුන්ව බිඳවන්න පුළුවන් දක්ෂ ඇමතිවරු මට ඉන්නවා. ඒගොල්ලොන්ටවත් මේ කාරණාව මේ කරන්න දෙයක් නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ වගේම මට ඉන්නවා නොයේකුත් ආකාරයෙන් මන්ත්‍ර බල වලින් ආදී දේවල් වලින් ඒ සතුරු හමුදාව විනාශ කරන්න පුළුවන් එහෙම නැත්නම් ධනයෙන් සතුරු හමුදාව පොළඹවන්න පුළුවන් ඇමතිවරු මංගාව ඉන්නවා. ඒ වගේ මහ විශාල ධනයක් අපිට තියෙනවා. ස්වාමීනි මේ තියෙන මහා ධනයෙන්වත් අපිට මේ ජරා මරණය විඳින්න බෑ කියලා කොසල් රජුරෝ බුදුහාමුදුරන්ට දේශනා කරනවා. කොසල් රජුරෝ බුදුහාමුදුරන්ට දේශනා කරනවා. එමසනේ අපි හිතන්නේ කොසල් රජුරෝ කියලා කියන්නේ නුවණ මත චරිතයක්. නමුත් එහෙම පෙන්නලා තියෙන යම් යම් අවස්ථාවලදී කෝසල මල්ලිකා දේවියගේ නුවණ ඉස්මතු කරලා පෙන්වන්න යම් කිසි කෙනෙක් ටිකක් පල්ලහැට දාලා පෙන්නනවා මිසක් සමහර අවස්ථාව කොසල් රජු මෝඩ වැඩ කරලා තියෙනවා. නමුත් හරිම නුවණක රජ කෙනෙක්. මතක ඇති මම හිතන්නේ අර නිගන්ඨ ආජීවකව හත් දිනක් යනකොට කොසල් රජු වඳිනවා. නිගණ්ඨාවජික හත් දෙනෙක් යනවා බුදුහාමුදුරුවෝ ගාව ඉඳලා කොසල් රජුරෝ ඒ අත්තන්ට වන්දනා කරනවා ස්වාමීනි මම පසේනදී කොසල් රජ වෙමි ස්වාමීනි මම පසේනදී කොසල් රජ වෙමි කියලා ඉවරලා වන්දනා කරලා ස්වාමීනි ලෝක රහතන් වහන්සේලා ඉන්නවනම් ඒ ආතන් වහන්සේලා පිරිසක් කියලා කියනවා මේ වෙන කවුරුත් නෙවෙයි රජුරෝ දන්නවා මේ තමන්ගේම චරපුරුෂයෝ මේ නිගණ්ඨය හැටියට අඳගෙන වෙන ප්‍රදේශ වලට යවන්න. නිසා කොසල් රජුරෝ කියලා කියන්නේ මහත් නුවණැති කෙනෙක්, මෝඩ කෙනෙකුට මේ වගේ බලවත් රාජ්‍ය නායකයෙක් වෙන්න බෑනේ නේද? ඉතින් මේ කොසල් රජුරෝ බුදුහාමුදුරනේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ජරා මරණය හමුවේ අපිට කරන්න තියෙන්නේ ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා හැර වෙන කළ යුත්තක් නැහැ කියලා. බුදු පියාණන් වහන්සේ අහනවා ආරෝචේමි කෝතේ මහරජ පතිවේදයාමි කෝතේ මහරජ අදිවති දංකෝ මහරජ ජරා මරණං මේ ජරා මරණය හමුවේ මහරජ කුමක්ද කරන්න ඕනේ කුමක්ද කළ යුත්තේ ස්වාමීනි භාගතුන් වහන්සේ ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා සිද්ධ කරන්න පමණයි කරන්න තියෙන්නේ එහෙම නැතුව චතුරංගනී සේනාව හිටියත් රන් රිදී මුතුමැණික් තිබ්බත් ඒ වගේම සතුරන් මර්ධනය කරන්න පුළුවන් මහා යෝධයෝ වගේ ඇමතිවරු හිටියත් අපිට මේ ජරා මරණ ඉක්මවන්න බෑ. ජරා මරණෙහිලා බිය දක්වන කුජලයන් විසින් ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා සිදු කරගත යුතුයි කියලා තථාගතයන් වහන්සේට පවසනවා. තථාගතයන් වහන්සේක අනුමත කරනවා. එතන බලන්න තුන් ලෝකයක් සනසවා වදාළ තුන් ලෝකයටම අමා දහම බෙදලා දෙන තථාගතයන් වහන්සේ යම් කිසි කෙනෙක් නිවැරදිව යම් කාරණාවක් කිව්වොත් ඒක පිළිගන්නවා. විනය ශික්ෂාපද පනවනකොට ලෝකයේ තියෙන යම් යම් ශාස්ත්‍රවරුන් යම් යම් ආකාරයට ශික්ෂාපද පනවලා ඒ ශික්ෂාපදවල හික්මෙන්ද කියලා කියනකොට තථාගතයන් වහන්සේ ඊට අනුගත වෙලා අපේ ශාසනයටත් ඒ ශික්ෂාපද හඳුන්වලා දීලා තියෙනවා. මහා සහනශීලී ශාස්ත්‍රවරයන් වහන්සේ කෙනෙක්. අනික් අයට ඇහුම්කන් දෙන ශාස්ත්‍රවරයන් වහන්සේ කෙනෙක් අපිට අපේ බුදු පියාණන් වහන්සේ පින්තුනේ නිසා මේ ජරා මරණය කියන කාරණාව කොහොමද ඉක්මවන්නේ? ඒකට ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා කොහොමද සිද්ධ කරගන්නේ කියන කාරණාව අපි ටිකක් තේරුම් ගන්න ඕනේ. මේ කාරණාවේදී ලෝකේ අපි ජරා මරණ ඉක්මවන ආකාරයක් කියනවා මේ ශාසනය පෙන්වන ජරා මරණ ඉක්මන ආකාරයක් තියෙනවා මේ දෙක වෙනස් ආකාරයෙන් දැනගන්න ඕනේ එතකොට මේ ලෝකය හැම වෙලෙම හැම මොහොතකම උත්සාහවත් වෙන්නේ ජරාවටපත් වෙන එක නතර කරගන්න මරණයටපත් වෙන එක නතර කරගන්න පාරේ එළියට බැහැලා දිගටම යතොත් අපිට පේන්නේ ජරාව වළක්ව ගන්න තියෙන උත්සාහයන් රූපලාවන්‍යාගාරතියේ ඇයි ජරාවටපත් වෙන්න දෙන්නේ නැතුව නතර කරගන්න තියෙන දේවල්. ඒ වගේම ඖෂධාල හරහා ඒ වගේම නොයේකුත් ප්‍රතිකර්ම හරහා නොයේකුත් දැන්වීම් හරහා හැම තැනකම තියෙනවා ජරාව වළක්ව ගන්න එක එක ආකාර මේ ශරීරයේ ජරාවටපත් වෙන්නේ නැතිව රැකගන්න මොනතරම් ක්‍රමවේදයන් මේ පාර දෙපස තියෙනවද ඒ වගේමයි මරණය වළක්ව ගන්න මොනතරම් පාර දෙපස වීදි හරහා කොච්චර වැඩපිළිවෙළවල් තියෙනවද නමුත් ඒ එකදු වැඩපිළිවෙලක්වත් ජරා මරණය සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නෙවෙයි පින්වතුනි ජරා මරණය නිරුද්ධ කරන්න නම් ජරා මරණය වළක්ව ගන්න නම් ජරා මරණය කියන කාරණාව ඇති වෙන්නේ කොහොමද? ජරා මරණය කියලා කියන්නේ මොකක්ද? ජරා මරණ සමුදය මොකක්ද? ජරා මරණ නිරෝධය කුමක්ද? ජරා මරණ නිරෝධගාමිනී පටිපදාව කුමක්ද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට කුමක්ද මේ ජරාව කියලා කියන්නේ? කුමක්ද මේ මරණය කියලා කියන්නේ? කතමං චාවුසෝ ජරා. ජරාව කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කතමං චාවුසෝ ජරා යා තේසං තේසං සත්තානං සම්මි සම්මි සත්ත නිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්ත චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා කියලා හඳුන්වනවා මහණෙනි මේ ලෝකේ ජරාව කියලා කියන්නේ කුමක්ද කියලා තථාගතයන් වහන්සේ අතමංචා උසෝ ජරා යාර් තේසං තේසං සත්තානං ඒ ඒ සත්ව නිකායවල වල එතකොට කාමාවචර යුන රූපාවචරය වන අරූපාවචරන කුමන හෝ තැනක ඒ ඒ සත්ව නිකායවල වල ජරා ජීරණතා ජරාවට පත්වන බවක් තියෙනවා නම් ජීරණතා ජීරණ බවක් තියෙනවා නම් ඛණ්ඩිච්ඡං පාලිච්ඡං දත් කැඩෙන බවක් තියෙනවා නම් පාලිච්ඡං හැම රැලි වැටෙන බවක් තියෙනවා නම් වලිත්ත චතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ හැම රැලි වැටෙන බවක් තියෙනවා නම් ආයුෂයන්ගේ පිරිහෙන බවක් තියෙනවා නම් ඉන්ද්‍රියන් මොහු පුරා යන බවක් තියෙනවා නම් මේක තමයි ජරාව කියලා හැඳින්නුවේ එතකොට මේ ජරාවට තුන් භූමියම අයිති. තුන් භූමියම එකම ජරා ගොඩක්. එකම ජරාවක් තුන් භූමියම රහතන් වහන්සේලා දකින්නේ එහෙමයි. එනිසා එතනදී ඒ ඒ භූමිවලට අනුව ජරාව විස්තර කරාට මේ තුන් භූමියම පවතින එකම ජරාව. එනිසා යම් කිසි කෙනෙක් කාමාවචර භූමියේ මෞකුසට එනවා කියලා කියන තැන ඉඳලා කලලයක් පිළිසිඳගත් මුල් අවස්ථාවේ ඉඳලා විඥානය බැසගත් අවස්ථාවේ ඉඳලා එතන ජරාවටපත් වෙනවා. ඇයි? ඉන්ද්‍රියානම් පරිපාකෝ. ඉන්ද්‍රියන්ගේ මොහුකුරා යෑම තමයි ජරාවටපත් වීම. එතකොට අපි හැම වෙලේම මේ ගර්භණී මාතා වෙනුවෙන් වෙහෙසෙනවා ඒ දරුවා වෙනුවෙන් අපි යම්තා රැකවරණය සැලසනවා බේත් දෙනවා ඒ දරුවා වෙනුවෙන් අපි ලොකු බලාපොරොත්තු තියාගන්නවා කියලා කියන්නේ එතන ඉඳලා අපි ජරාවටයි අප උපස්ථාන කරලා තියෙන්නේ. ඒක ඒ විදිහට තියෙනවා නම් අපි කැමති වෙනවද? නෑ. ඒ නිසා ඒ මව් ගර්භාෂයේ ඉන්න උන්චි දරුවා ජරාවට පත් කරගන්න අපි මොන්න තරම් වෑයමක් ගන්නවද? ඉපදිලා වුණත් ඒ දරුවා ඒ මට්ටමින් ඉන්නවනම් අපි කැමතිද? නෑ. ඒ ඉන්ද්‍රියන් මුහු කුරා යන්න ඕන. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරා ඉන්ද්‍රියානම් පරිපාකෝ ඉන්ද්‍රියන්ගේ මොහු කුරා යෑම තමයි ජරාවට පත්වීම කියලා හඳුන්වන්නේ. එතකොට කාම භූමියේ පවා අපි මේ යම්තා අපි ජරාවට පත්වෙවි අපි වයසට යමින් උත්සාහවත් වෙන්නේ දරුවා ජරාවට පත් කරගන්න. ඒක තමයි ඇත්ත කාරණාව. ඒ නිසා එහෙම දරුවා ජරාවට පත් වෙන්නේ නැත්නම් අපි දොස්තර මහත්තුරු ගාවට යනවා. නොයේකුත් ආගමික ශාස්ත්‍රවරු ගාවට ගිහින් ඉවරලා ඒ වගේම ආශිර්වාද බලාපොරොත්තු වෙනවා පුද පූජා කරනවා යంత్ర මන්ත්‍ර යාග හෝම යම්තාක් දේවල් කරනවා ඇයි මේ දරුවා ජරාවටපත් කරගන්න එහෙම අනුපාඩුවක් තියෙනවනම් ජරාවටපත් වෙන්නේ නැතුව තියෙනවනම් ඒ නිසා අපේ ජීවිතයේ යෙදලා තියෙන්නේ හැම වෙලේම ජරාවක්මයි බලාපොරොත්තු වෙන්නේ ජරාවටපත් වෙන දේවල්මයි අපි සිද්ධ කරන්නේ එහෙම සිද්ධ කරමින් එහෙම බලාපොරොත්තු වෙමින් ඒ සඳහාම වැඩ පිළිවෙල යොදමින් අපි ජරා මරණ නිරෝධයක් ගැන කතා කරනවා. නමුත් අපේ ජීවිතයේ යෙදලා තියෙන බලාපොරොත්තු වෙන ජීවිතේ පැත්තෙන් හැම වෙලෙම බලාපොරොත්තු වෙලා තියෙන්නේ මට ජරා මරණය ලැබේවා කියලා. ජරා මරණයටමයි කැමති වෙලා තියෙන්නේ. ඒ නිසා දරුවන්ගේ ඉඳලා ඒ හැම කෙනාම ජරා මරණය ප්‍රාර්ථනා කරන්නේ දරුවා උස්මහත් කරගන්නවා කියලා කියන්නේ ජරා මරණ කොට වැඩි කරගන්නවා කියන කාරණාව පින්වතුනි එතකොට මේ ජරාව කියන කාම භූමියේ මව් කුසට ආපු මොහොතේ ඉඳලා ඒ හැම දෙයක්ම ජරාවක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේමයි රූපාවචර අරූපාවචර භූමිවල එහෙම ජරා බවක් ප්‍රකට වෙන්නේ නැහැ. අම රැලි වැටෙන බවක්, දත් කැඩෙන බවක්, කෙස් පැසෙන බවක් මේ වගේ ජරාවක් අපිට ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් එතනක් තියෙනවා ආයුනෝ සංහානි. ආයුෂයන්ගේ පිරිහෙන බවක් එතනක් තියෙනවා. එතකොට එතනද ජරාවමයි. එතනද ජරාවට පත්වීමයි කියලා හඳුන්වන්න පුළුවන්. එතකොට අරූපාවචර භූමියත් ඒ වගේම තමයි. එතකොට යම් කිසි කෙනෙක් කාම භූමිය වේවා රූප භූමිය වේවා අරූප භූමිය වේවා තුන් භූමියම දකින්නේ ජරාවක් හැටියටමයි ඒ වගේම මරණය කියන කාරණාව කතමංචාවුසෝ මරණං යා තේසං තේසං සත්තානං කම්මි තම්මි සත්තනිකායේ චුත්ති චවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානං භේදෝ කලේ බරස්ස නික්කේපෝ අයං උච්චතාවුසෝ මරණං කියලා හඳුන්වනවා මරණය කියලා හඳුන්වන්නේ යම් චුත වෙන බවක් තියෙනවා නම් මැරෙන බවක් තියෙනවා නම් ස්කන්ධයන්ගේ විදෙන බවක් තියෙනවා නම් මේ මృత කල කලෙබරය බහාත වීමක් තියෙනවා නම් කය විදීමක් තියෙනවා නම් මෙන්න මේකට මරණය කියලා හඳුන්වනවා. එතකොට මේ මරණය ආකාර තුනකින් සිද්ධ වෙනවා. සංතති මරණය, ෂණික මරණය, සමුච්ඡේද මරණය කියලා මරණය තුන් ආකාරයකට සිද්ධ වෙනවා. සංතති මරණය, ෂණික මරණය, සමුච්ඡේද මරණය කියලා මරණය තුන් ආකාරයකට විග්‍රහ වෙනවා. එතකොට මේ අපිට අද සත්වයේ පුජ්‍යලේ කියලා උපන්න කෙනෙක් ඒ වගේම ජීවිත සංතතියකින් පවතින කෙනෙක් හම්බ වෙලා එයා මැරෙනකොට යම් කාලයක් ඉඳලා මෙන්න මේකට කියනවා සංතති මරණය කියලා. මේකට කියනවා සංතති මරණය කියලා. ඒ වගේම තමයි ක්ෂණික මරණය ක්ෂණික මරණය කියලා ගත්තාම යමක් යමක් හටගෙන ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගෙන පංච උපාදානස්කන්ධයක් නිරුද්ධ වෙනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. පංච උපාදානස්කන්ධයක් හටගෙන පංච උපාදානස්කන්ධයක් නිරුද්ධ වෙනවා. මේක ෂණික මරණය. කන්දානම් භේදෝ ස්කන්ධයන්ගේ බිඳීමත් ෂණික මරණයක්. ඒ වගේම තමයි සමුච්ඡේද මරණය කියලා හඳුන්වනවා මේ ශාසනයේ පෙන්වන සමුච්ඡේද මරණය කියලා. ඒ සමුච්ඡේද මරණය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. සම්පූර්ණ ක්ලේශ පහාණය කරපු දවසට මතු නූපදින විදිහටම පංච උපාදානස්කන්ධේ මතු නූපදී විදිහටම සාක්ෂාත් කරන ආකාරයට ක්ලේශ ප්‍රහාණය කරන මේ ධර්මතාවය හඳුන්වනවා සමුච්ඡේද මරණය කියලා. මරණයද මරලා දාන ආකාරය හඳුන්වනවා සමුච්ඡේද මරණය හැටියට. පින්වතුනි එතකොට මෙතන ජරා මරණ දෙක මෙහෙම තේරුම් අරගෙන ජරාව මරණය කියලා අපි වෙන කොහෙන්වත් දකින්න එපා. මේ අපිට තුන් භූමියක් හම්බ වෙනවා නම් තුන් භූමියම තමයි ජරා මරණ ධර්මතාවය. මොකද ඒකට හේතුව ජරා මරණද සමුදය ජරා මරණ ඇති වෙන හේතුව මොකක්ද? ජරා මරණ ඇති වෙන කුමක් නිසාද? ජාති ඇති කල්ලි ජරා මරණේ සිද්ධ වෙනවා. ඒ නිසා ජාතිය යම් තැනක තියෙනවා නම් ඒ ජාතිය හේතුවෙන් ජරා මරණය කියන එක නතර කරන්න බෑ. ඉපදුන දෙයක ලක්ෂණයක් තමයි ජරාවටපත් වෙන එක මරණයටපත් වෙන එක. ඒ නිසා යම් තැනක ජරා જાතියක් තියෙනවා නම් ජරා මරණය කියන කාරණාව කිසි කෙනෙකුට නතර කරගන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එහෙනම් ජරා මරණ නිරෝධය කියලා කියන්නේ කුමක්ද? ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝ. ජාතිය නිරුද්ධ කිරීමෙන් ජරා මරණය නිරුද්ධ කරන්න පුළුවන්. එතකොට එහෙමනම් ජරා මර නිරෝධගාමිනී පටිපදාව හැටියට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වතුනි එතකොට මේක හොඳ කමඨහනක් වශයෙන් අපිට මේ නීවරණ ධර්ම දුරු කරගන්න පැත්තෙන් අපිට ගන්න පුළුවන්. ජීවිතයට හම්බ වෙන හැම ධර්මතාවයක්ම දුව හැටියට පුතා හැටියට යාන වාහන හැටියට දකින්න නැතුව හැම මොහොතකම අපිට සිහි කරගන්න පුළුවන් නම් මේ ජරා මරණයක් නේද හම්බ වෙන්නේ කියලා. අපිට ඉෂ්ඨකාන්ත ප්‍රේමනාප රූපයක් හම්බ වෙනවා කියලා අනිෂ්ඨ අකාන්ත අප්‍රිය අමනාප රූපයක් හම් වෙනවා කියලා ඇලෙන්න ගැටෙන්න සූදානම් වෙනකොට අපිට පුළුවන් නම් නුවණ අරගෙන ගිහින් මේ ජරා මරණ ධර්මතාවයක් නිපදිලා තියෙන්නේ කියලා අපිට නුවණ අරගෙන යන්න අපිට හම්බෙන හැම දෙයක්ම හරහා මේ කෙනෙක් ඉපදුනා දෙයක් ඉපදුනා නෙවෙයි මේ ජරා මරණ ඉපදිලා තියෙන්නේ කියලා අපිට නුවණ අරගෙන යන්න පුළුවන් නම් අපිට ලොකු කෙලෙසයක් ගෙවා ගන්න පුළුවන්. එනිසා අපි අද ජරා මරණය කියන කාරණාව ජරා මරණය හැටියට දකින්නේ නැහැ. ජරා මරණය කියන කාරණාව දකින්නේ දුව, පුතා, ගෙවල්, දොරවල්, ඒ වගේම රුපියල් සත, ඒ වගේම රත්තරන් මුතුමැණික් මේ විදිහට තමයි අපි දකින්නේ. නමුත් මතක තියාගන්න මේ දුව, පුතා, ගෙවල්, දොරවල්, රුපියල් සත ඒ වගේම ආභරණ වස්තුව දීපල කියලා යම් තාක් දේවල් තියෙනවා නම් මේ ජරා මරණය ඉපදිලා තියෙන්නේ. නමුත් අවාසනාවන්ත කාරණාව ජරා මරණය අපිට පේන්නේ නැහැ. ජරා මරණය වැහිලා. ජරා මරණය වැහිලා අපිට පේන්නේ මේ තමයි අපිට සැපයගෙන දෙන සැප වස්තු, වස්තු කියලා ඉවරලා සැප පිහිට වෙලා තියෙන දේවල් කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් මේම දුකේම තවත් එක පැතිකඩක් මේද ජරා මරණය කියලා අපි දන්නේ නැහැ. අපි දුරු කරන්න තියෙන ජරා මරණය නේද අපිට මේ ඇවිල්ලා තියෙන්නේ කියලා අපි දන්නේ අපි ජරා මරණය දුරු කරන්න හදනවා. නමුත් දුරු කරන්න හදන කෙනාම වෙනත් වේශයකින් අපි ගාවට ඇවිල්ලා එයත් අපිත් එක්කම ජරා මරණය දුරු කරන්න සම්බන්ධ වෙනවා. කුරුත් එක්ක එකතුලා හොරු අල්ලන්න යනවා වගේ. කවදාවත් ඒක කරන්න බෑ. ඇයි? එයාම හොරා නිසා දැන් හොරුත් එක්ක එකතු වෙලා හොරු අල්ලන්න යනකොට හොරු අල්ලන්න පුළුවන් හොරු අහුවෙනවද? අහුවෙන්නේ නැහනේ. ඇයි හොරත් එක්ක එකතු වෙලානේ හොරු අල්ලන්න යන්නේ. ඉතින් හොරු හම්බ වෙයි. හම්බ වෙන්නේ නැහැ නේද? හොරු හම්බ වෙන්නේ නැහැ දැන්. හොරකම් කරපු කෙනෙක් ඉන්නවා නම් එයා තමයි හොයන්න ඕනේ. එතකොට හොරාම ඇවිල්ලා අපිත් එක්ක හොරු අල්ලන්න යන් කියලා උත්සාහවත් වෙනවා. ඉතින් එතකොට බහැරට හොරෙක් ඉන්නවද? බහැර හොරෙක් නැහැ. එතකොට ඇයි හොරා තමයි ඇවිල්ලා දැන් මිත්‍ර වේශයෙන් අපිත් එක්ක කටයුතු කරන්නේ. එතකොට අපි යම්තා හොරු හොයන්න උත්සාහවත් වෙනවා හොරු හම්බ වෙන්නේ නැහැ අපිට කවදාවත්. ඊමතුනේ ඒ වගේ අපි ජරා මරණය කියන ධර්මතාවය නිරුද්ධ කරන්න උත්සාහවත් වෙනවා. අවාසනාවන්ත කාරණාව එහෙම ජරා මරණය කියන එක නිරුද්ධ කරන්නවත් ජරා මරණය හම්බ වෙන්නේ නැහැ. දැන් හම්බ හම්බ වෙන්නේ ජරා මරණය. නමුත් අපි දන්නේ මේ තියෙන ජරා මරණය කියලා දන්නේ නැතිකම නිසා අපි බෑරෙන් ජරා මරණය නිරුද්ධ කරන්න යනවා. ලෝකේමයි සිද්ධ කරන්නේ. නමුත් මේ ඇවිල්ලා ඉන්න කෙනාම හම්බ වෙන කෙනාම මේ උත්සාහවත් වෙන බවම තමයි ජරා මරණය කියන විදිය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා හොඳට නුවණින් නුවණක් අරගෙන ගියොත් තථාගතයන් වහන්සේ කියන හින්දා නෙවෙයි අපිට හොඳ නුවණකින් තීරණය කරන්න පුළුවන් තථාගතයන් වහන්සේම දේශනා කරනවා යම් කිසි තැනක ජාතිය තියෙනවා නම් හටගත් දෙයක තමයි ජරා මරණය කියන එක ලක්ෂණය තියෙන්නේ. හටගත් දෙයක තමයි ජරා මරණය කියන ලක්ෂණය තියෙන්නේ. නොහටගත් පහළ නොවුණු නොයිපදුන දෙයක ජරා මරණයක් ගැන කතා කරන්න අපිට බෑ. ඒ නිසා අපිට ජීවිතයේ දුක එන්නේ ඉපදුන දෙයකින් හම්බ වෙච්ච කෙනෙක්ගෙන් තමයි ජරා මරණය එන්නේ. එනිසා අපිට ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප හෝ අනිෂ්ඨකාන්ත අප්‍රිය අමනාප දේවල් හෝ හම්බ වෙනකොට එහෙම ලැබිච්ච දේවල් වලින් තමයි අපි දුක් විඳින්නේ. එතනින් එහාට පරිබාහිර දේවල් වලින් අපි ජීවිතේ දුක් විඳිනවද? නෑ. එනිසා ජරා මරණය අපිට එන්නේ මේ හම්බෙලා තියෙන දේවල් වලින්ම මිසක් එතනින් පරිබාහිර දේවල් වලින් නෙවෙයි. අපිට මේ හම්බෙලා තියෙන දේවල්ම තමයි මේ මගේ රූපේ කියලා කියනවනම් මේකේ නේද මම ජරා විඳින්නේ? මරණය විඳින්නේ. මගේ අම්මා කියලා හම්බෙන තැනින් නේද මං ජරා විඳින්නේ අම්මා ජරාවටපත් වෙලා කියලා මම මේ ජරා දුක විඳින්නේ අම්මගෙන්නේ මගේ පුතා ජරාවටපත් වුණා කියලා මං පුතාගෙන ජරා විඳින්නේ මං අම්මගේ නැතිවීම කියලා මරණය අත්විඳින්නේ අම්මගේ මරණය අත්විඳින්නේ අම්මා කියලා හම්බෙච්ච තැනින්නේ ඒ නිසා අපිට ජරා මරණ දුක කියන එක හම්බ වෙන්නේ ජරා මරණ දුක කියන එක අපි විඳින්නේ අපිට ඉපදුන අපිට හම්බ වුණ වස්තු වලින්ම මිසක් ඊට පරිබාහිර වස්තු වලින් අපි විඳින්නේ නැහැ. එතකොට අපි යම්තා ජරා මරණ කියන දුක අපි විඳලා තියෙනවා නම් විඳලා තියෙන්නේ අපිට හම්බ වුණ මේ වගේ වස්තු වලින් මිසක් ඊට පරිබාහිර දේවල් වලින් නෙවෙයි. එහෙනම් මේ වස්තුවම නේද මට ජරා මරණේ උපද්දලා දීලා තියෙන්නේ කියලා අපි මොකද කරන්න ඕනේ? ඒකම දුරු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. දැන් මේ රූපේ නිසා මට ජරා මරණ දුක ආවේ. ඒ නිසා රූපේ තියාගෙන මට ජරා මරණ ඉක්මවන්න බෑ. ඒ නිසා අම්මගෙන්ම තමයි මට ඒ දුක වේදනාව ආවේ. ඒ ජරාව, ඒ මරණ දුක ආවේ මට අම්මගෙන්මයි. මේ දරුවන්ගෙන්මයි මට ජරා මරණ දුක ආවේ. එතකොට අම්මයි දරුවයි තියාගෙන මං කවදාවත් අම්මගෙන් එන දුක් වේදනාව දුරු කරනවා. දරුවගෙන් එන දුක් වේදනාව දුරු කරනවා කියන කාරණාව කියන්න පුළුවන්. නෑ. ඒ වස්තුව නිසාම ඒ ආස්වාදයමයි අනික් අතට ආදීනමේ බවට පරිවර්තනය වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න අපිට ආස්වාදය එකකින් එනවා ආදීනම වෙන කොහත් හරි වෙන දෙයකින් එනවා කියලා එකක් යෙදෙන්නේ ඒ ආස්වාදය යමකින් ලබනවද ඒ දෙයමයි ආදීනමේ බවට පරිවර්තනය වෙන්නේ. ඒ ආස්වාදයමයි ආදීනමේ බවට පරිවර්තනය වෙන්න වෙන කිසිම ධර්මතාවයක් නෙවෙයි. හොඳට මේක නුවණට හසු කරගත්තාම එහෙනම් තේරෙනවා අපි මම මගේ මගේ ආත්මය කියලා අපිට මේ යම්තා හම්බ වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශන් හරහා තමයි අපි මේ જાතියම තමයි අපිට ජරා මරණ දුක උපද්දලා දීලා තියෙන්නේ වෙන කිසිම තැනකින් අපි දුකක් විඳලා නැහැ අපිට හම්බ වෙච්ච දේවල් තමයි අපිට දුකක් බවට පත් වෙලා තියෙන්නේ එනිසා නුවණැත්තෝ දන්නවා දරුවා අරගෙන දරුවා හුරතල් කරනකොට මේ මං ජරා මරණේ නේද හුරතල් කරන්නේ. Tamange කය සායම් ගන්නකොට, කය වර්ණවත් කරනකොට, කය පෝෂණය කරනකොට, කය ශක්තිමත් කරනකොට නුවණින් දන්නවා මම මේ ජරා මරණේ නේද සායම් ගන්නේ. ජරා මරණේ නේද මම මේ වර්ණවත් කරන්නේ. ජරා මරණේ නේද මම මේ සරසවන්නේ. ජරා මරණේ නේද මම මේ අකෝපස්ථාන කරන්න කියලා නුවණින් දන්නවා. නුවණින් දැනගෙන ලෝකේ කටයුතු කිරීම සඳහා ජීවත් වීම සඳහා මේ ටික කරනවා මිසක් ඒකට බැසගෙනම අනුවන කමින් කටයුතු කරන්නේ නැහැ නුවණැත්තෝ. එනිසේ ජීවිතයේ ජීවත් වීම සඳහා රැකී ආරක්ෂා කරනවා, අමුදරුව පෝෂණය කරනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් නොයෙකුත් දේවල් අරගෙන ඉවරලා ශරීරය වර්ණවත් කරනවා. ආහාර පාන දීලා මේ ශරීරය රැක ගන්නවා. හැබැයි නුවණින් තේරුම් ගන්නවා මේ ආහාරය ඇසුරු කරගෙනම ආහාරය නිස්සය කරගෙනම ජරා මරණ නිරෝධයට වැඩපිළිවෙලක් යොදනවා කියන කාරණා නුවණින් දැනගෙනම කටයුතු කරනවා. එතකොට ජරා මරණය පෝෂණය කරනවා කියන කාරණාවට යන්නේ ජරා මරණ ඉක්මවීම පිණිස මේ කය උදව් කරගන්නවා මේ ඥාති හිතවතුන් උදව් කරගෙන මම ඒක සාක්ෂාත් කරගන්න කටයුතු කරනවා මිසක් ජරා මරණයටම වැහැගෙන ජරා මරණය තුර එරිලා ජරා මරණය තුර ගිලිලා යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු ජරා මරණය කිසිම දවසක මිදෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලේම අපිට මේ මම කියන ධර්මතාවයම මගේ කියන ධර්මතාවල්ම මගේ ආත්මය කියන කාරණාවම ජරා මරණ හැකිට දකින්න ඕනේ. යම් හිතක් උපදිනවා නම් යම් කෙනෙක් දෙයක් පුජ්‍යලයක් වෙලා ඒ තමයි ජරා මරණ ඇතිවීම කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහට අපිට උපදින උපදින යම් තාක් ධර්මතා තියෙනවා නම් දැන් අපිට කාමාවචර භූමියේ කාම වස්තු ඇත වෙලා තමයි අපිට හම්බ වෙලා තියෙන්නේ. මේ අද අපිට හම්බ වෙන ජරාව මරණය වගේම තමයි රූපාවචර භූමියේ ඒ රූපාවචර සත්වයන්ට ඒ ධර්මතාවය ඉපදිලා තියෙන්නේ. රූපාවචර සත්වයන්ට ඒ ඉපදෙන ධර්මතා යමක් ඉපදිලා තියෙනවා මේගොල්ලොන්ට බහැර කියලා හම්බ වෙන්නේ ඒ හම්බ වෙන හැමදේම වෙන මුකුත් නෙවෙයි ජරා මරණයක් ඉපදිලා තියෙන නමුත් ඔවුන් ජරා මරණය ජරා මරණය හැටියට දකින්නේ ජරා මරණය බොහොම සැපස සැපදායක දෙයක් කියලා ජරා මරණය වැළඳ ගන්නවා අරූපාවචර භූමියවලත් අරූපාවචර මට්ටමක් ඒගොල්ලොන්ට නාම ධර්ම ටිකක් හම්බ වෙන්නේ ඒ ස්කන්ධ ටික ඒගොල්ලන්ට ස්කන්ධ ටික හැටියට දකින්නේ ඒගොල්ලෝ දකින්නේ සැපයක් හැටියට එතන ඉපදිලා තියෙන ජරා මරණය කියලා දන්නේ එතන ජරා මරණය අභිනන්දනය කරනවා යම් කිසි කෙනෙක් ඒ ජරා මරණය අභිනන්දනය කරනවා නම් ජරා මරණය මම මගේ කියලා අරගෙන ඉන්නවා නම් ඔහු ජරා මරණය ඉක්මවයිද ඔහුට ජරා මරණය ඉක්මවන්න බෑ මොකද ජරා මරණය ප්‍රාර්ථනා කරමින් ජරා මරණය ඉක්මවනවා කියන කාරණාව ඊදෙන්නේ නැහැ පින්වතුනි ඒ නිසා ජරා මරණය කියන කාරණාව අපි තේරුම් ගත්තා. අපිට මේ යම්තා පුජ්‍යලය වස්තුව දීපල හැටියට යම්තාක් හම්බෙන්න මේ සියල්ලම ජරා මරණ කියලා යම්කිසි කෙනෙක් අත නොහැරම මේක දැක්කොත් එහෙනම් දන්නවා මේ ලෝකේ මේ කාම වස්තුන්ගෙන් අපිට කවදාවත් ජරා මරණය ඉක්මවනවා කියන කාරණාව ජරා මරණ නිරුද්ධ කරනවා කියන කාරණාව සාක්ෂාත් කරන්න බෑ මේ හම්බ වෙන කාම වස්තු ටිකම තමයි ජරා මරණය. එහෙමනම් මේ මම කියලා හම්බ වෙන එකත් මේ අන් අය කියලා හම්බ වෙන එකත් මේ හම්බ වෙන ජරා මරණය මේ ජරා මරණය ඉක්මවන්නේ කොහොමද? මේ ජරා මරණය ඉක්මවන්නේ කොහොමද කියන කාරණාව ඔන්න එතකොට නුවණැති සත්පුරුෂේ කල්පනා කරන්න පටන් ගන්නවා. මොකද යම්කිසි වෙලාවක ජරා මරණ සමුදය හැටියට පෙන්වුවේ ජාතිය හේතුවෙන් ජරා මරණ ඇති වෙනවා. ඒ නිසා මම කියලා පුද්ගල භාවයක් ඇති වුණාද මේ මගේ අම්මා තාත්තා කියලා මට පරිබාහිර තවත් බාහිර පුද්ගලයෝ ඉපදුනාද ඒ જાතියම තමයි ජරා මරණ සමුදය. එහෙම ඇති වෙන බවමයි ජරා මරණ සමුදය. ඒ ඇති වෙන බව නිසාම මගේ දේවල් වුණොත් ඒක ජරාවක් බවට පරිවර්තනය වෙනවාමයි. එතකොට මේ ජරා මරණය කියන කාරණාවේදී හොඳට තේරුම් ගන්න අපි ජීවත් වෙන ගමන් අපිට පරිබාහිර ජරා මරණයක් දකින්න එපා. මේ ජරා මරණය කියන කාරණාව අර්ථ දෙකකින් පෙන්නනවා අපිට දුරු කරන්න තියෙන ජරා මරණය මොකක්ද? ඒ වගේමයි මාර්ගයේ පනවල නැති නමුත් පවතින ජරා මරණයකුත් තියෙනවා. මේ ජරා මරණ දෙක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මේ හැම වෙලෙම කතමංචාවුසෝ ජරා කියලා පෙන්නන තැන යා තේසං තේසං සත්තානං සම්මි සම්මි සත්තනිකායේ ඒ ඒ සත්ව නිකායවල වල සත්ව පුජ්‍යල භාවයක් උපදින ධර්මතාවයක් කියනවා මෙන්න මේ සත්ව පුජ්‍යල භාවයෙන් ඇතිවන දේ තමයි ජරා මරණය කියලා දකින්න කියලා පෙන්නනවා ඊගාවට තමයි විභංග ප්‍රකරණයෙම පෙන්නනවා හොඳට අභිධර්ම පිටකේ තේසං තේසං ධම්මානං ඒ ඒ ධර්මයන්ගේ ඉපදීමක් තියෙනවා නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒකත් જાතියක් තමයි. නමුත් අපිට දුරු කරන්න කියපු જાතිය තමයි මේ සත්ව පුද්ගල භාවයක් උපදින. තේසං තේසං සත්තානං සම්මි සම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං. එනිසා සත්වයේ දිරනවා. පුද්ගලයේ දිරනවා. සත්වයේ ළඩ වෙනවා. සත්වයේත් මහලු භාවයට පත් වෙනවා. සත්වයේගේ හැම රැලි වැටෙනවා. මේ මම දිරනවා. එනවස මගේ ශරීරය දිරනවා. මම මහලු වෙනවා. මගේ කේස් පැහෙනවා. හැම රැලි වැටෙනවා කියලා මේ මගේ දේවල් කරගත්තොත් ඒක ධර්මතාවයක්. නමුත් බුදුපියාණන් වහන්සේ දේශනා කරේ ඒ ඒ සත්පුද්ගල භාවයකින් උපදින ජරා මරණයක් තියෙනවා මෙන්න මේක නිරුද්ධ කරන්න. මේ සඳහායි තථාගතයන් වහන්සේ මුළු 84000ක් ධර්ම දේශනා කරේ ඒ වගේමයි මේ සඳහායි තථාගතයන් වහන්සේ ශාසන භ්‍රමචර්යාව පැනෙව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පැනෙව්වේ මේ උපදින කෙලෙස්ය දුරු කරගන්නයි ක්ලේශ ප්‍රහාණය සඳහායි තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරේ. පින්වතුනි නිසා අපිට දුරු කරන්න තියෙන්නේ සත්ව පුද්ගල භාවයක් උපදින ජරා මරණය අපිට නිරුද්ධ කරන්න තියෙන්නේ. එහෙම නැතුව ස්කන්ධ ටික හටගන්න නිරුද්ධ වෙන එක නෙවෙයි අපිට නිරුද්ධ කරන්න තියෙන්නේ. සත්ව පුද්ගල භාවය දුරු කරපුවාම ආයුෂන්තතිය තියෙනකන් ස්කන්ධ ටික හටගන්න නිරුද්ධ වෙනවා. ස්කන්ධ පරිනිර්වාණය කු සිද්ධ වේ. නමුත් ඒක සාක්ෂා ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ අපිට මේ සත්පුද්ගල භාවයෙන් උපදින ජරා මරණය දුරු කරලා දාන්න පුළුවන් වුණොත් මේ සියලුම පංච උපාදානස්කන්ධ දුකෙන් අපි මිදෙනවා ඒ ජරාවෙන් මරණයෙන් මිදෙනවා මේ සඳහා අපිට පෙන්නවා වැඩපිළිවෙලක් මොකද්ද ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා දිට්ඨිය මූලික කොටගත් ආර්ය ශ්‍රාංග මාර්ගය අපිට පෙන්නවා පින්වතුනි එතකොට මේ ජරා මරණය කියන කාරණාව දුරු කරන්න නම් අපිට තථාගතයන් වහන්සේ පිළිගත්ත කොසල් රජුරෝ කියපු කාරණා හතර කුමක්ද? ධර්මචර්යා, සමචර්යා, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා. ධර්මචර්යා, සමචර්යා, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා. එතකොට මේ ධර්මචර්යා ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන එක ධර්මයක් තුල ජීවත් වෙන එක ධර්මයක් තුල හැසිරෙන එක සමචර්යා ඒ තේ ආකාරයටමයි විසමචර්යාවක් නෙවෙයි සමචර්යාවක් ඒ කියන්නේ මිත්‍යා ආජීවෙන් ජීවත් වෙන එක නෙවෙයි සම්මා ආජීව යුක්තව ජීවත් වෙන එක. ධර්මචර්යා, සමචර්යා, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා තව පැත්තකින් ගත්තොත් කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා කියලා කියන වෙන මොකුත් නෙවෙයි. දස කුසල කර්මපතයන් අපේ ජීවිතයෙන් දස අකුසල ධර්මයන් දුරු කරලා දස කුසල කර්මපතයන් සිද්ධ කරගන්න මෙන්න මේක තමයි ජරා මරණ ඉක්මවන්න තියෙන කාරණාව කියලා කොසල් රජුරෝ පැහැදිලි කරා බුදු පියාණන් වහන්සේත් ඒක එහෙමම අනුමත කරා. පින්වතුනි ඒ නිසා ධර්මයක් තුල අපේ ජීවිතය පවත්වන්න ඒ වගේමයි ඒ ආර්යයන් වහන්සේලා ගත්ත සමචරියාවක් තියෙනවා ඒ සමචරියාව අනුව අපේ ජීවිතේ පවත්වන්න ඒ වගේමයි දස අකුසල කර්මපතෙන් වැළකීලා ඉන්න අපි උත්සාහවත් වෙනවා නම් අපිට පුළුවන් මේ ජරා මරණ ඉක්මවන්න. එතකොට මේක සාපේක්ෂ වශයෙන් දකින්න ඕනේ අපි දන්නවා බාලාංශ පන්තියකට බාර දෙන ළමයෙක් ගත්තොත් මේ ළමයා ශිෂ්‍යයෙක්. ඒ වගේම විශ්වවිද්‍යාලේ ඉන්න ළමයෙක් ගත්තත් එයත් ශිෂ්‍යයෙක්. මේ දෙන්නම සිසුන් හැටියටයි හඳුන්වන්නේ. මේ අතරතුර යම්තා පිරිසක් ඉන්නවනම් ඒ හැමෝම ශිෂ්‍යයෝ. නමුත් මේ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍ය මට්ටම් තියෙනවා. ඒ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍ය ශිෂ්‍ය මට්ටම් තියෙනවා. එතකොට අද දවසේ ඉස්කෝලේට බාර දීලා ඉන්න කෙනා ශිෂ්‍යයෙක් වෙනවා. ඊගාවට විශ්වවිද්‍යාලේ ඉන්න ළමයා ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය වෙනවා. එයා විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා ගිහින් තව යම් තැනක යම් ගුරුකුලයක යමක් ඉගෙන ගන්නකොට එතන ශිෂ්‍යයෙක් බවට පරිවර්තන වෙනවා. ඒක පැත්තකින් දැකේවා. එතකොට මම එකෙන් පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ මේ ධර්මචර්යා, සමචර්යා, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා කියන කාරණාව ඒ ඒ ජරා මරණ සාපේක්ෂව ඉක්වන්න පුළුවන් ආකාරයකුත් තියෙනවා. කම්මස්සගත සම්මා දිට්ඨිය තුල ලෝකය තුල අපිට මේ දස පුණ්‍ය ක්‍රියා සිද්ධ කරගෙන සතර අපායගාමිනී දේවල් ඒ ජරා මරණයෙන් වැළැක්වෙන ආකාරයට කම්මස්සගත සම්මා දිට්ඨිය තුල අපිට මේ දස කුසල කර්මපත්‍යයන් සිද්ධ කරගන්නත් පුළුවන්. ඒකත් එක ආකාරයක්. ඒ වගේමයි මනුස්ස ලෝකේ තියෙන ජරා මරණ ඉක්මවලා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් ආකාරයටත් අපිට කුසල කර්මයන් සිද්ධ කරගන්න පුළුවන්. සියලු කාම භූමිය ඉක්මවලා රූප භූමිය ඉක්මවන ආකාරයට කුසල ධර්ම සිද්ධ කරගන්නත් පුළුවන් අරූප භූමියට පත් වෙන ආකාරයේ කුසල ධර්ම સિદ્ધ කරගන්නත් පුළුවන්. පිළිවෙලින් ඒ ජරාව නිරුද්ධ කරගෙන අපිට යන්නත් පුළුවන්. ඒ ජරා මරණ ඉක්මවන්නත් පුළුවන්. හැබැයි මෙතන තියෙනවා තදංග වශයෙන් විස්කම්බන වශයෙන්. නමුත් මේ ශාසනය පෙන්නන ජරා මරණ නිරෝධය කියලා කියන්නේ සමුච්ඡේද වශයෙන්ම මතු ජරා මරණය මතු කියලා කියන්නේ මේ මොහොතේම ජරා මරණය නැවත වතාවක් නූපදින ආකාරයට සාක්ෂාත් කරගන්න පුළුවන් ආකාරයට ජරා මරණ නිරෝධයක් වෙනවා මේකට කියනවා සමුච්ඡේද ජරා මරණය කියලා වෙනවා සමුච්ඡේද ආකාරයෙන් ලෝකෝත්තර මාර්ගයෙන් ජරා මරණ නිරුද්ධ කරන එක මේකටත් අපිට මේ දස කුසල කර්ම පදයන්ම සම්බන්ධ කරගන්න පුළුවන් එතකොට සාපේක්ෂව දත යුතුයි ඒ සතර අපායට යන්න තියෙන ඒ ජරා මරණය වළක්වන්නත් අපිට දස කුසල කර්මපතයන් සිද්ධ කරගන්න පුළුවන්. මොනවද දස කුසල කර්මපත කියලා කියන්නේ? දස කුසල කර්මයන් කියලා කියන්නේ දස අකුසලයන්ගෙන් වෙන් වෙන එකම දස කුසලයයි. දස අකුසලයන්ගෙන් වෙන් වෙන එකම දස කුසලයයි. මොනවද දස කුසලයේ අපේ ජීවිතේ අපි කරගන්න ඕනේ? කය මුල් කාරණාව කරගෙන කාය දුස්චරිත තුනකුත් වචනේ මුල් කාරණාව කරන වචී දුස්චරිත තුනකුත් මනස මුල් කාරණාව කරගෙන මනෝ දුස්චරිත තුනකුත් කියන කාරණා තියෙනවා. එතකොට කය මුල් කාරණාව කරගෙන සිද්ධ කරගන්න දුස්චරිත වලින් වැළැතෙන එකට කියනවා කාය සුචරිතය කියලා. එතකොට යම්කිසි කෙනෙක් කාය දුස්චරිතය දුරු කරලා කාය සුචරිතය වඩනවා නම් ඔහු ඒ මට්ටමින් ජරා මරණය දුරු කරපු කෙනෙක් වෙනවා. මොනවද කාය දුස්චරිත වලට අයිති වෙන්නේ? ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය. ප්‍රාණඝාතයෙන් වැළකෙන එකත් අනුන්ගේ දේවල් වලින් ගන්න එකත් වැළකෙන එකත් ඒ වගේම කාම මිත්‍යාචාරයෙන් වැළකෙන එකත් ඒවත් මෙන්න මේ තුන හඳුන්වනවා කාය සුචරිතය හැටියට ඒ කාම මිත්‍යාචාරය යෙදෙන එක ඒ වගේම අනුන්ගේ දේවල් ගන්න එක ඒ වගේම කාමයේ වර්ධව හැසිරෙන එක කාය දුස්චරිතය හැටියට හඳුන්වනවා ඒ වගේම වචුලෙන් සිද්ධ වෙන අකුසල් හතරක් තියෙනවා මොනවද මුසා කියන්නේ බොරු කියන එක ඊ වගේම කේලම් කියන එක, ඒ වගේම පරුස වචන කියන එක හිස් වචන කියන එක. වචනය මුල් කාරණාව කරගෙන සිද්ධ කරන වාක් දුෂ්චරිත හතරක් තියෙනවා. වාග් දුෂ්චරිත හතරක් තියෙනවා. මේකෙන් වෙන්වෙන එකම වාග් සුචරිතය කියලා හඳුන්වනවා. ඒ නිසා අපි උත්සාහවත් වුණොත් අපිට පුළුවන් මෙන්න මේ වගේ වැළකීලා ඉන්න. ඒ වගේමයි මනෝ දුස්චරිත කියලා තුනක් තියෙනවා. මොනවද? අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි. අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මේ තුන මනෝ දුස්චරිත. එතකොට යම්කිසි කෙනෙකුට මේ අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන එක දුරු කරගන්න පුළුවන් වුණොත් ඒක මනෝ සුචරිත බවටපත් වෙනවා. එතකොට කය මුල් කාරණාව කරගෙන තුනයි ඒ අකුසල ධර්මයන්ගෙන් වැළකෙන එක වචනය මුල් කාරණාව කරගෙන සිද්ධ වෙන අකුසල ධර්මයන්ගෙන් හතර ඒ හතරෙන් වැළකෙන එකත් මනස මුල් කාරණාව කරගෙන සිද්ධ කරන අකුසල ධර්මයන්ගෙන් වැළකෙන එකත් මෙන්න මේවා දස කුසල කර්මයන් හැටියට හඳුන්වනවා ඒ කෙලෙසේදම ගහගෙන ගිහින් ඊට අනුරූපවම කටයුතු කරනවා ඒකට කියනවා දස අකුසල කර්මයන් කියලා. එතකොට අපි දස අකුසල කර්මයන් වල යෙදුනොත් ඒ මට්ටමේ ජරා මරණය හම්බ වෙනවා දස කුසල කර්මයන් සිද්ධ කරගත්තොත් සම්මස්සගත සම්මා දිට්ඨියට අනුව නම් ඊට අනුව ජරා මරණය වැළකෙනවා ඊට පස්සේ ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියට අනුව දස කුසල කර්මපතියන් සිද්ධ කරගන්නවා නම් අන්න ඊට අනුව අපිට ජරා මරණ නිරෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා මතු නූපදින විදිහටම සමුච්ඡේද ප්‍රහාණයෙන්ම පිමුතුනේ ඒ නිසා මේ ජරා මරණ නිරෝධය කියන කාරණාව අපි ලෝකයේ තුල කටයුතු කරගන්නත් ඒ වගේම එහෙම කටයුතු කරගන්න ගමන් ලෝකෝත්තර භූමියෙන් මේ ජරා මරණ නිරුද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකොට ජරා මරණය කියන කාරණාව ලෝකෝත්තර භූමියෙන් අවබෝධ කරගන්නත් අපිට මේ දස කුසලයන් අවශ්‍ය වෙනවා අත්‍යන්තයෙන් ಉಪකාරී වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නත් ඕනේ. ඒ වගේමයි ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න විතරක් නෙවෙයි අභේදාන ආදී මේ දේවල් සිද්ධ කරගන්නත් ඕනේ. අනුන්ගේ දේවල් නොගෙන ඉන්නත් ඕනේ. අන් අයට දන් දෙන්නත් ඕනේ. ඒ වගේමයි කාම මිත්‍යාචාරයෙන් වැළකීලා ඉන්නත් ඕනේ. අනිත් අයට කාම මිත්‍යාචාරයේ සිද්ධ වෙන ආකාරයට ඒ දේවල් අපි අතින් සිද්ධ වෙන ආකාරයට ඒවට අනුග්‍රහය දක්වන ආකාරයට කටයුතු නොවන ආකාරයට කටයුතු කරන්නත් අපි දක්ෂ වෙන්න ඕනේ. මේ විදිහට අපි මෙන්න මේ දස කුසල කර්මයන් තුල නොකර ඉන්නත් කළ යුතු කොටස් ටික කරන්නත් අපි දක්ෂ වුණොත් එහෙම අපිට යහපතක් සිද්ධ කරගත්තත් වෙනවා ලෝකයට යහපතක් සිද්ධ කරත් වෙනවා ලෝකයට යහපත සිද්ධ කරත් වෙනවා ඒ නිසා කෙනෙක් ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන ජීවන රටාවම අනික් අයට කරදරයක් වෙන ආකාරයකුත් තියෙනවා ඒ වගේම අනිත් අයට සහනයක් වෙන ආකාරයක් තියෙනවා තමන් ජීවත් වෙන රටාව, තමන් ජීවත් වෙන පරිසරය, තමන් ජීවත් වෙන ආකාරය අනිත් අය වෙනුවෙන් පවත්වන්න පුළුවන් නම් අනිත් අයගේ යහපත වෙනුවෙන් ඒකත් අපිට සිද්ධ කරගෙන කුසල කර්මයක් බවට පරිවර්තන වෙනවා. අන්නේ ඒ වගේ කුසල කර්මයන් නිසා අපිට සුගතිගාමී උප්පත්ති ලැබිලා ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන ජරා මරණ වලින් ඉක්ම වෙලා ඒ කියන්නේ කාමාවචර මට්ටම් වලින් ඉක්ම වෙලා අපිට සත්පුරුෂ වටපිටාවක් ලැබෙන භූමියක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ දස කුසල කර්මයන්ගෙන් වෙන් වෙලා ඒ කියන්නේ දස අකුසල කර්මයන්ගෙන් වෙන් වෙලා යම් කිසි කෙනෙක් දස කුසල කර්මයන් සිද්ධ කරනවා නම් ඒ හරහා අපිට ලෝකෝත්තර භූමියකට එහෙම නැත්නම් සමුච්ඡේද වශයෙන්ම ජරා අමර නිරුද්ධ කරන වැඩ පිළිවෙකට අවතීර්ණ වෙන්න මූලික සුදුසුකම් ටික සම්පූර්ණ වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය නිදුකින් ලැබෙනවා. සද්ධර්ම ශ්‍රය දුකින් තොරව ලැබෙනවා. මේ කාරණා දෙක ලැබෙන පරිසරයක අපි උත්පත්ති ලැබනවා. ඒ නිසා ජීවිතේ පුළුවන් තරම් අපි කුසල කර්මයන් වල යෙදෙන්න ඕනේ. කුසලයේ පමණයි අපිට යහපත පිණිස පවතින්නේ. සැනසීම පිණිස පවතින්නේ මේ ජරා මරණ ඉක්මවීම පිණිස පවතින්නේ කුසලයේම පාදක කරගෙන කුසලයේ මතම පිහිටලා අපිට මේ සත්පුරුෂ භූමියට පාතබල සත්පුරුෂ භූමිය ඇසුරු කරගෙන අපිට පුළුවන් හැකියාව ලැබෙනවා ලෝකෝත්තර සමුච්ඡේද වශයෙන් ජරා මරණ ඉක්මවන ආකාරය සාක්ෂාත් කරගන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය ලැබෙනකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය හරහා අපිට පුළුවන් යෝනිසෝ මනසිකාරයක් ධම්මානුදම් ප්‍රතිපදාවක් කියන කාරණා දෙක සාක්ෂාත් කරගෙන ඉවරලා අපිට මේ ජීවිතය තුලම බුදු පියාණන් වහන්සේ දුරු කරන්න කියපු ඒ ජරා මරණයක් තියෙනවා නම් කුමක්ද ඒ ජරා මරණය? තේසං තේසං සත්තානං ඒ ඒ සත්වනිකායක් ඒ ඒ જાතියක් උපදින එක ඒ කියන්නේ මම කියලා සත්පුජ්‍යලභාවයෙන් හම්බ වෙන එහෙම නැත්නම් මගේ අම්මා තාත්තා කියලා සත්ව පුජ්‍යල භාවයෙන් හම්බෙන තැනක් මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා විඥාණයට බැසගන්න විඥානක් තිතියක් වෙන තැනක් හසු වෙනවා නම් මෙන්න මේ කාරණාව ඉක්මවන්න පුළුවන් හැකියාව ලැබෙනවා මේ ලෝකෝත්තර ඥාන දර්ශනය තුලින් අන්නේ ලෝකෝත්තර ඥාන දර්ශනය උපදවා ගන්න අපිට ඒ මට්ටමේදී ඒක උපදවා ගන්න අපිට මෙන්න මේ කුසල කර්මයන් අත්‍යන්තයෙන් උපකාර වෙනවා. ඒ කුසල කර්මයන් මත පිහිටලා අපිට පුළුවන් මේ සම්මා දිට්ඨිය මුල් කාරණාව කරගෙන උපදින ආර්ය ශ්‍රාංග මාර්ගයේ හුරු පුරුදු කරලා මේ ජරා මරණ නිරුද්ධ කරන වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්න. පින්වත්නි බුදු පියාණන් වහන්සේ අනුමත කර කොසල් මහරජතුමාත් බුදු පියාණන් වහන්සේට පැවසපු මේ ජරා මරණ නිරෝධගාමිනී වැඩ පිළිවෙලක් තියෙනවා නම් කුමක්ද ධර්මචර්යා, සමචර්යා, කුසල ක්‍රියා, පුණ්‍ය ක්‍රියා හැටියටයි හඳුන්වන්නේ. මෙන්න මේක අපේ ජීවිත තුළ එකතු කරගත්තොත් යම්තා සිව් පැත්තෙන් දරා මරණය අපි යට කරගෙන යන්න ආවත් අපිට මේ කාරණා හතර සම්පූර්ණ කරගන්න පුළුවන් වුණොත් අපිට එයින් ඉක්මෙන්න පුළුවන් කියන කාරණාවයි මේ සූත්‍රය හරහා පැහැදිලි කරන්නේ. එනිසා පුළුවන් ආකාරයට ඉඩ තියෙන සෑම වෙලාවකම ජීවිතය තුළ ධම්මානුධම ප්‍රතිපදාවක ගුරු පුරුදු වෙන්නත් ඒ වගේම ආරයන් වහන්සේලාට සමාන වූ ආකාරයේ උසස් ජීවිතයක ගුරු පුරුදු භාවය ඇති කරගන්න ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා දස කුසල කර්මපත්‍යයන් සිද්ධ කරගන්නත් ඒ වගේම දස පුණ්‍ය ක්‍රියාවන් තමන්ගේ ජීවිතේ සිද්ධ කරගන්නත් මෙන්න මේ විදිහට අපේ ජීවිතේ උරු පුරුදු කරගන්න පුළුවන් වුණොත් අපිට නොබෝ කාලයකින්ම මේ ජරාමර නිරුද්ධ කරන වැඩ පිළිවෙලකට අවතීර්ණ වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එනිසා ඒ සඳහා සියලු දෙනාටම මේ ධර්ම අනුශාසනාව හේතුපනිෂ්ඨ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එනිසා අද දවසේ මේ සත්‍යාව सिद्ध කරන්නේ වටිනා අදහස් රාශියක් මූලිකත්වයේ තබාගෙන ලක්ෂ්මන් මහත්මයා තමන්ගේ දෙමාපියන් වන එම්.කේ.ජී. දේවිත් මහත්මයාටත් පී.කේ. ගුණවති මහත්මියටත් පින් පිනිස ඒ මිය පරලෝකීය තමන්ගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම අනුලා මහත්මියගේ සුජීවත්ව වාසය කරන අවුරුදු 101ක් වයස ඇති තමන්ගේ ආදරණීය පියතුමා ඇල්බර්ට් අබේ ගුණවර්ධන පියතුමාට පින් අනුමෝදන් කරන්නටත් ඒ වගේම 93 වන වියේ පසුවන ලීලාවතී විජේ ගුණවර්ධන මහත්මියට ආශිර්වාද කරන්නටත් මේ දෙපළට ආශිර්වාද කරන්නටත් තමයි අද දවසේ මේ සත්‍යාව સિદ્ધ කරන්නේ. එනිසා මේ අපි අද දවසේ ධර්ම ශ්‍රවණයෙන් ලැබුණු ආනිසංස මේ වෙලාවේ අපි අනුමෝදන් කළ යුතු නැත්නම් අනුමෝදන් කරමු. ඒ නිසා ප්‍රථමයෙන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින්තුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා අධිග්‍රහිතු සියලුම දෙවි දේවතාව මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වායි කියලා සාදුකාරය කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම ලක්ෂ්මන් මහත්මයාගේ දෙමාපියන්ට පින් අනුමෝදන් කරමු. ඩේවිඩ් මහත්මයාටත්, එවැගේම පී.කේ. ගුණවර්ධන මහත්මයාටත්, එවැගේම සහසම්බන්ධ වුණු ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලෝකී යම් තා ඥාති හිතවතුන් පිරිසක් ඉන්නෝ නම් පින් බලාපොරොත්තු ඒ සෑම සියලු දෙනාම ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් මේ පින් අනුමෝදන් වේවා දුකක සිටිනන් එයින් අත මිදේවා සැපයන් වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා ඥාතීන් සියලු දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් දීලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 101ක් වයස ඇති බොහොම වාසනාවන්තයි දීර්ඝාෂ භුක්ති විඳින ඇල්බර්ට් අබේගුණවර්ධන පියතුමාටත් ඒ වගේම 93 වන වියේ පසුවන ලීලාවති විජේගුණවර්ධන මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සම්පත්තිය ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව තවදුරටත් මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන තවදුරටත් කුසල ධර්මයන් સિદ્ધ කරගෙන ඒ දෙපළටත් මේ භවගම නිමා කරගන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් එකසේ හේතු පාදක වේවා ඔබ අප සෑම සියලු දෙනාටම බොහෝ දුර සංසාරේ ගමන් කරන්න නැතුව මේ ජාති ජරා මරණයන් ඉක්මවීම සඳහා මේ කුසල ධර්ම එකසේ හේතු පාදක වේවා උපනිශ්‍ර වේවා ඒ අමා මහ නිවන් සුව පිණසම පාරමිතා ධර්මයක් බවට පරිවර්තනය වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගමු ගහගෙන ඉන්නවා. තෙරුවන් සරණයි දලොත් මාත්‍යට ඇහෙනවද? ඔව් තෙරුවන් සරණ පදිසි මාත්‍ය අපිට ඇහෙනවා අපි මේ සීලුම දෙනා ඉතාමත් සාවධානව අසාගෙන හිටියා. බොහෝ පිරිසක් අද සමන් දෙකින් ඉන්නවා මේ අපි කැමති ඉතින් ඔතන සාකච්ඡාව පැවැත්වෙනවා නම් ප්‍රශ්න උත්තර ඒවට සම්බන්ධ කැමතියි. දරත් මාතා ඔය පැත්තෙමත් ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න. අපි එහෙනම් මේ මේක විසඳි කරන්නේ මෙහෙම තියාගෙන යනවා. එහෙමයි. දැන් කල්යන් මිත්‍රේනේ කාලය ගන්න නැතුව ඉතාම ඉක්මනින් සාකච්ඡාව ආරම්භ කරන ප්‍රශ්නයක් ලස්සරන්න මම යොමු වෙනවා කෙලින්ම ජයන්ත මහත්තයාට අපිට හොඳ ප්‍රශ්නයක් තියෙනවා. ආනන්ද සුද්ධයන් මහත්මයා එකක් කල්යන්ත ගොඩක් ඉන්නවා ඒ ඉන්වසේ ඒ හැම දිනකම තැහෙනවා ප්‍රශ්නකින් ඉදපත් කරනවා කරනයි ස්වාමීන් වහන්සේ ඊටමත්ම හොඳ දේශනාවකටයි අපිට අහුම්කම් දෙන්න ලැබුණේ ජරා මරණය කියන එක ගැන අපිට හොඳ අවබෝධයක් ලැබුණා එකෙන් ස්වාමීන් වහන්සේ එතෙන්දී ඒ පොඩි දෙයක් අහන්නයි යෙදුනේ මේ සමචරියාව කියනකොට හිතුණා ස්වාමීන් වහන්සේ විස්තර කර ඇතන සම්මා ආජීවයේ පැත්තෙන් ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ සමචරියාව කියනකොට අපි අර අටලෝ දහම ගැන හිතන්නත් පුළුවන්ද කියලා බැලුවේ ඒ වගේත් නොසැලී ඉන්න විදියට පුරුදු කිරීම කළ යුතු වගේද කියලා හිතන ස්වාමීන් වහන්සේ ඒකට ඔබ වහන්සේට පුළුවන් නම් පිළිතුරක් දෙන්න කියලා සර්ණයි එතකොට ධර්මචර්යා සමචර්යා කියන තැන ධාර්මිකව ජීවත් වෙන එක එහෙම නැත්නම් ධර්මානුකූල ජීවත් වෙන එකත් සමචර්යා කියලා කියන තැන අපිට ඒ මහත්ය කියපු ආකාරයටම අෂ්ටලෝක ධර්මයටම කම්පා නොවේ. ඒ කියන්නේ රහතන් වහන්සේලා ජීවත් වෙන සමචර්යාවක් තියෙනවනේ. ඒ කියන්නේ විසමචර්යාව. ඒකට පරිබාහිරව පෙන්වනවා විසමචර්යාව කියලා. විසම ආකාරයට ජීවත් වෙන එකට කියන අපි විසමචර්යාව කියලා විසමචර්යාව වලින් වෙන් වෙලා ඒ ආර්යයන් වහන්සේලාගේ චර්යාවකට අනුගත වෙලා අපි කටයුතු කරනවා නම් මෙන්න මේකට කියන සමචර්යාව කියලා. ඉතින් මෙන්න මේ தත්ත්වයට අපිට එන්න පුළුවන් නම් මෙන්න මේ ධර්මචර්යාව ධර්මානුකූල ජීවිතයකටත් ඒ වගේම ධර්මයේ හැසිරෙන ස්වභාවයටත් ඒ වගේම ඒ සමාන මට්ටමකට අපිට එන්න පුළුවන් ධර්මචර්යා සමචර්යා තමයි මේ ජරා මරණ ඉක්මවන්න පුළුවන් වැඩපිළිවෙල. එතකොට ඒකෙත් සාපේක්ෂත්වයෙන් දකින්න ඕනේ අපි ධර්මචර්යාවක් සමචර්යාවක් අපිට උපදවා ගන්න පුළුවන් කාමාවචර සුගතිගාමි මට්ටමට සතර අපාය ඉක්මවන මට්ටමට ධර්මචර්යාවක් සමචර්යාවක් උපදවා ගන්න පුළුවන් ලෝකයේ තුල ඒ වගේම ලෝකෝත්තර මට්ටමට මේක පෙන්වන්නත් පුළුවන්. ඒ වගේම කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා කියන කාරණාවත් ඒ මට්ටමටම ගත හැකි කියන එක තමයි මතක් කරන්නේ. බොහොම පිං ස්වාමීනා කියවන්නයි. හොඳයි කල්පනාවෙන් යොමු වෙනවා චන්ද්‍රා පීරිස් මහත්මියට චන්ද්‍රා පීරිස් මහත්මිය ඔබට පුළුවන් ප්‍රශ්නකින් ඉදිරිපින්. දෙවන් සර්ණයි ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම ස්වාමීනාන්සේ ඉතාමත් ලස්සනට ධර්ම දේශනාව කරා මට මේ හිතුණ ධර්ම දේශනාව අහගෙන යනකොට මේ සමහර වෙලාවට සබ්බ සංකාර සමතෝ කියලා කියපුවම සියලු සියලු සංස්කාරයන් නවත්තන්න කියපුවම සමහරු කියන මේ කියන්නේ කුසල කුසල ක්‍රියා කුසල සංකාර අකුසල සංකාර ඒවා නවත්තන්න නත් කියලා එහෙම කතාවක් මම ඉස්සර අහලා තියෙනවා. නමුත් දැන් ඔබ වහන්සේගේ දේශනාවෙන් මට තේරුණේ මේ මේ කුසල ක්‍රියා මේවා කරන්න ඕනේ. සමචර්යා, ධර්මචර්යා, පුණ්‍ය ක්‍රියා, කුසල ක්‍රියා මේවා සේරම කරන්න ඕනේ. එතකොට තමයි අපිට ජරා මරණ වලින් ඈතර වෙන්න පුළුවන් කියලා හැඟීමක් ආවා. ඒ ගැන ස්වාමීන් වහන්සේ අර මගේ පරණ දරපු මතය ගැන තියෙන වැරදි ඔබ වහන්සේ පෙන්ලා දෙනවා නම් අප්‍රමාණ පින් දිරුවන් සරණයි. එතකොට එතන අම්මා එතන පෙන්නන නිබ්බානංවා උපනිදාය සම්භව උප්පත්තියෝ දුග්ගතින් කියලා. නිවනට සාපේක්ෂව සියලු උපත් දුක්ඛින් හැටියට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කියන පරියාය මොකක්ද? ඒ වගේම සුගතිගාමි උප්පත්තීන් කියලා වෙන පැත්තකිනුත් පෙන්වනවා. එතකොට එක පැත්තකින් කියනවා සුගතිගාමි උප්පත්තීන් කියලා එක පරියායකින් පැහැදිලි කරන ආකාරය කියනවා. බුදු පියාණන් තව වචනයකින් කියනවා නිබ්බානං වා උපනිදාය සබ්බ උප්පත්ති දුක්ගති නිවනට සාපේක්ෂව සියලු උපත් දුක්ගතීන් කියලා. කලින් සුගති කියලා කියපු කාරණාවත් නිවනට සාපේක්ෂව දුකති හැටියට හඳුන්වනවා. එතකොට මේ වක්ති ඒ ඒ තන සාපේක්ෂ වශයෙන් ගත යුතුයි සාපේක්ෂ වශයෙන් දැනගන්න ඕනේ පළවෙනි පන්තියට ගියොත් තමයි අපිට දෙවෙනි පන්තිය තුන්වෙනි පන්තිය මෙහෙම යන්න පුළුවන්. ඒ දැනුමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අපිට ඒ ධර්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා කියන මට්ටමන් ඒ ඒ සාපේක්ෂව අපි ගත යුතුයි කියන කාරණාව තමයි මම නැවත නැවතත් මතක් කරන්නේ. එතකොට අපි විශේෂයෙන්ම ඒ කාරණාව මම හිතන පැහැදිලි කරන්න දෙයක් නැහැ අම්මට ඒක මම හිතන පැහැදිලි ඇති විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන එක කාරණාවක් කියනවා අපි ජරා මරණ දෙක අපෙන් පරිබාහිරව එහෙම නැත්නම් අපිට මේ හම් වෙන වටපිටාවෙන් පරිබාහිරව ජරා මරණ දෙයක් දුරු කරනවා කියන කාරණාව නෙවෙයි මේ අපිට හම්බ වෙන බවම ජරා මරණය කියන කාරණාව තේරුම් අරගෙන මේ හම්බ වෙන බව කොහොමද මට ඇති බවට හම්බ වෙන බව කොහොමද අපි ඉක්මවන්නේ මේ හම්බ වෙන ජරා මරණ දෙක කොහොමද ඉක්මවන්නේ කියන කාරණාව තමයි අපි තේරුම් ගන්න ඕනේ මොකද අපිට යම්තා මේ කාම භූමිය වේවා රූප භූමිය වේවා අරූප භූමිය වේවා ඔන්න අපි කාම භූමියේ ඉක්මවලා රූප භූමියට යනකොට කාම භූමියේ ජරා ජරා මරණ නැහැ ඒ දෙක ඉක්මවලා නමුත් අපි රූප භූමියේ ජරා මරණ අපිට ආය හම්බ වෙලා අපි එතන සැප විඳිනවා එතන සැප විඳින්නද ජරා මරණය කියලා දන්නේ නැහැ. එතන ඉක්මවලා ඊට පස්සේ අපි අරූපාවචර මට්ටම උපදවා ගන්නවා. අපි සතුට වෙනවා රූපාවචර මට්ටමේ ජරා මරණය නිරුද්ධ කරා කියලා. නමුත් අපි දන්නේ අපිට ඉපදලා තියෙන්නේ ආපහු ජරා මරණය කියලා. ඒ නිසා අපි අපිට හැම වෙලෙම මේ ලෝකයේ තුල මේ ශාසනය පැත්තෙන් පරිබාහිරව ලෝකයේ තුල අපි එක ජරා මරණයක් නිරුද්ධ කරලා තව ජරා මරණයක් ගන්නවා. ඒ ජරා මරණ නිරුද්ධ කරලා තව ජරා මරණයක් ගන්නවා. ඒ නිසා අපි හැම වෙලෙම මේ ජරා මරණයෙන් අනිත් ජරා මරණයට, ඒ ජරා මරණයෙන් තවත් ජරා මරණයට, ජරා මරණය නිරුද්ධ කරන්න කියලා ඉවරලා ඊට පස්සෙත් අපි තව නැවත වතාවක් ජරා මරණයක් උපදවා ගන්නවා මිසක් ජරා මරණවල සැරිසරනවා මිසක් ජරා මරණවල ඉක්මවීමක් වෙන්නේ නැහැ. ජරා මරණවල සාපේක්ෂත්වයක් ඇති කරගෙන ඒ ඒ ජරා මරණ වලට අපි බැස ගන්නවා මිසක් ජරා මරණ ඉක්මවීමක් නම් ප්‍රකට වෙන්නේ නැහැ මේ ලෝකයේ තුල. එතකොට අපිට මේ හම්බ වෙන බවම ජරා මරණය කියලා ඒ ජරා මරණය ඉපදුනේ කොහොමද කියලා ඊට ඔබෙන් උපද්දවපු හේතු වලට තමයි අපි නුවණ අරගෙන යන්න ඕනේ. අන්න එතකොටයි අපිට මේ ජරා මරණ ඉක්මවන්න පුළුවන් කියලා මේ ශාසනය පෙන්වන්නේ කියන කාරණාවයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. සිල්වන් සර්ණයි ස්වාමීන් වහන්සේ අදත් මේ ලෝකෙ පුරාම කල්යාණ මිත්‍රයන් අපත් සමග එකතු වෙනවා. ඒ නිසා මම කැමති වෙනත් රටවල් කීපයක ඉන්න කල්යාණ මිත්‍රයන්ට උණු වෙන ප්‍රශ්න ඉදපත් ගන්න කියලා. කැනඩාවෙන් සම්බන්ධ වෙන චිත්‍රා මහත්මියට මම පළමුවත් ඒ අනතුරුව ලන්ඩන් වල සම්බන්ධ වෙන ශ්‍රීමති මහත්මියටත් පසුව කල්යාණ මහත්මිය මම හිතන්නේ ලංකාවෙන් හරි ප්‍රංශයෙන් හරි වෙන්නවනේ. ඊළඟට ආදි මහත්මයාටත් ආදි මහත්මයා ඕස්ට්‍රේලියාවෙන් අර්ධ මහත්මයා නවසීලන්තේ එයාට පිළිවෙලට පුළුවන් නම් මම මැදින් එන්නේ නැතුව සම්බන්ධ වෙන්න ස්වාමීන් වහන්සේ පිටු වුණා පස්සේ බොහොම පටන් ගමු චිත්‍ර මහත්මියගේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන්ට ස්වාමීන් වහන්සේ ඊ타ත්ම අනර්ග දේශනාවකට හුම්කන් දුන්නේ. ඔබ වහන්සේගේ දේශනාව කරනකොට ස්වාමීන් වහන්සේ කරුණු ගොඩාක් ඔළුවට ආවා. එක තමයි ඇත්තටම සෑම බුදුවරයන්ගේම දේශනාවන සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඊතම් බුද්ධං ශාසනං කියන ගාතාව ඒ වගේම ස්වාමීන් ඔබ වහන්සේ සමුච්ඡේද මරණය ගැන කියනකොට හිතට ආව රාජ සංයුක්තේන සත්ත සූත්‍රය ස්වාමීන් වහන්සේ මෙතනදී ප්‍රශ්නයක් විදිහට අහන්නේ ඒ අනුව හිතුවහම ඇත්තටම මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මේ සත්ව පුද්ගල භාවයෙන් ගැනීමද කියන එක ස්ථිර කරගන්නයි ඒ අනුව මේ පංච උපාදානස්කන්ධයට ඇති බැඳීමද කියන එක කියන එක තේරුම් ගන්නයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එතකොට අම්මා මෙතන මේ ශාසනයේ මිත්‍යා දෘෂ්ටිය කියලා මිච්ඡා දිට්ඨි කියලා හඳුන්වන ඒ වචනෙට දෙන අර්ථයක් කියනවා නත්ති දින්නම් නත්ති ඉත්තම් නත්ති උතම් කියලා මේ විදිහට දීමේ විපාක නැත් කියලා ඉවරලා එතනින් පටන් අරන් ඒ යාග හෝමවල විපාක නැත ඒ නිසා මවට කරන දේවල් විපාක දාට කරන දේවල් විපාක නැත ඒ කුසල කර්ම විපාක නැත ඊගාව කුලවක් නැත පරලොවක් නැත මේ ආදි වශයෙන් මිත්‍යා දෘෂ්ටි කියලා හඳුන්වන කොටසක් තියෙනවා ඒක තමයි මිත්‍යා දෘෂ්ටි හැටියට හඳුන්වන්නේ ඊගාවට ඒ මිත්‍යා දෘෂ්ටි දුරු කරාම අපිට හම්බ වෙන මේ අද සම්මාසගත සම්මා දිට්ඨිය කියන එකද ලෝකෝත්තර දර්ශනයකට හමු වෙන මිත්‍යා දෘෂ්ටියක් තමයි නමුත් මතක තියාගන්න මිත්‍යා දෘෂ්ටිය කියනකොට ශාසනය පෙන්වන්නේ අර ටික මේක කුසලයේ පැත්තෙන් සම්මාසගත සම්මා දිට්ඨියට අනුව පනවන මිත්‍යා දෘෂ්ටියක් එතකොට. එතකොට නමුත් මේකට මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ නැහැ. මේකට සම්මා දිට්ඨි කියලා හඳුන්වනවා. නමුත් ලෝකෝත්තර ධර්මයේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව මේකත් මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. නමුත් ඒක එහෙම පනවන්නේ නැත්තේ නියත මිත්‍යා දෘෂ්ටිය කියන එක මිත්‍යා දෘෂ්ටි ආකාරයෙන් හඳුන්වලා කියන නිසායි මේක පනවන්නේ නැත්තේ. එතකොට මේකත් සම්මාදිට්ඨියක් මේ සම්මාදිට්ඨිය පාදක කරගෙන තමයි අපිට ලෝකෝත්තර සම්මාදිට්ඨියකට පාන ගන්න තියෙන කියන කාරණාව තමයි මතක් කරන් තියෙන්නේ. දිරුවන් සර්ණයි ස්වාමීනාත්. දිරුවන් සර්ණයි ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට බොහොම පිං අප්‍රමාණ වටිනා ධර්මදේශනාවක් අහන්න ලැබුණේ. ස්වාමීන්වහන්ස එක තැනක් පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න තියෙනවා. ඔබ වහන්සේ දේශනා කරා සමුච්ඡේද මරණ, සන්තති මරණ, ෂණික මරණ කියලා. එතකොට සමුච්ඡේද මරණ වශයෙන් අවබෝධ වුණේ ක්ලේශයන්ගේ ප්‍රහාණය කිරීම. ෂණික මරණ වශයෙන් පංච උපාදානස්කන්ධය මොහොතක් මොහොතක් පාසා ඇතුව නැතුව යන විදිහ තේරුණේ. ස්වාමීන් වහන්සේ සන්තති මරණ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරොත් බොහොම පිං. තෙරුවන් සරණයි. සන්තති මරණ කියලා කියන්නේ අපිට අද උපදිනකොටම කෙනෙක් ඉපදුනා ඊට පස්සේ එයා ජීවත් වෙලා ඉවරලා ඊට පස්සේ එයා මිය යනවා කියලා කියන්නේ ඒ කර්මයේ ආවිෂ භුක්ති විඳලා ඊට පස්සේ මේ ජීවිතේන්ද්‍රය විඳලා යන එකට මේ සම්මතේ සත්වේ පුජ්‍යලේ ජීවත් වෙලා මිය යන එකට කියනවා එහෙම නැත්නම් තමන්ගේ ඒ හදාගත්ත රූපය රූප ජීවිතේන්ද්‍රය හෝ එහෙම නැත්නම් ඒ අරූපාවචර භූමිය රූපාවචර භූමියේ නාම ජීවිතේන්ද්‍රය විඳලා ඉවරලා වෙනත් භවයක උප්පත්තිය ලැබෙන එකට කියනවා අපි සන්තති මරණය කියලා. ඒ නිසා උප්පත්ති භවයක සන්තතියක් ගත කරලා ඉවරලා ඊට පස්සේ ඒ ජීවිත ඉන්ද්‍රිය විදලා ඉවරලා යන එකට ඒ මృత කලයේ බරය එහෙම නැත්නම් මృత දේහය බහාලා අපි නැවත යන එකට කාබුන් මරණය මතු කියලා කියන කය බිඳීමෙන් පස්සේ මෙන්න මේකට තමයි සන්තති මරණය කියලා හඳුන්වන්නේ. එතකොට සන්තති මරණය කියලා එකක් තියෙනවා ශනික මරණය කියලා සමුච්ඡේද මරණය කියලා තුන් ආකාරයක් තියෙනවා සංතති මරණය කියලා කියන්නේ මම හිතන්නේ ඒක මොහොත සරල කාරණාවක් අපි ජීවත් වෙලා මැරිලා යන එක තමයි සංතති මරණය කියලා අපිට හඳුන්වන්න තියෙන්නේ. එතකොට අපි සත්‍යයේ පුජින එකට ජීවිතයක් ගත කරලා මරණය නෙගෙන සංගති මරණය කියලා හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රශ්න කරමු. කල්යාණි මහත්මියට ප්‍රශ්නයක් ඉදපත් කරන්න තියෙනවද? හොඳයි හොඳයි. අපි එමුනම් අපි ඔතේ ඔකත් යමුමු. අද ඔකට ප්‍රශ්න නැතුව කියලා. හොඳයි. අපි එමුනම් පදිසි මහත්මිය ඔකට ප්‍රශ්න සමන් දෙන්න කැමතියි. Thank you. එතකොට ලක්ෂ්මන් මහත්තයා අහනවා බාහිරින් යමක් දෙයක් කෙනෙක් කෙලෙක් හම්බෙන හැටියටම හම්බෙන ජරා මරණය කියන කාරණාව. එතකොට ඒක කොහොමද නිරුද්ධ කරන්නේ? ඒක කොහොමද විස්තර කරන්නේ එතකොට බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සංකත ධර්මයන්ගේ ස්වභාවයන් තුනක්. පාදෝ පඤ්ඤායිති, වයෝ පඤ්ඤායිති, පිටස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායිති. එතකොට යම් කිසි දෙයක සංකත කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. එතකොට අපිට අද ලෝකයක් හම්බ වෙන්නේ අපි කාම භූමියට සාපේක්ෂව බලමු අනිත් ඒවාට ඒක අපිට ගන්න පුළුවන්. අපිට ලෝකයක් උපදිනවා කියලා කියන්නේ ඇහැ මුල් කාරණා වෙලා ලෝකයක් උපදිනවා කන මුල් කාරණා වෙලා ලෝකයක් උපදිනවා ඒක ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නාසය මුල් කාරණාව කරන ලෝකයක් උපදිනවා ඊගාවට දිව මුල් කාරණාව කරන ලෝකයක් උපදිනවා ආයතන 6 හරහායි අපිට ලෝකයක් උපදින්නේ ඒ උපදින ධර්මතාවය අපි එතකොට තේරුම් ගන්න ඕනේ යමක් උපදිනවා කියලා කියන්නේ අ හේතුක අප්‍රත්‍යක උපදිනවා නෙවෙයි. ඒ හැම එකක්ම හේතු ප්‍රත්‍යක් නිසා ඉපදිනවා. අ හේතුක අප්‍රත්‍යක උපදිනවා එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒකට කියන අදිච්ච සමුප්පන්න කියලා ඉබේ හටගන්නේ නැහැ. එහෙම නැත්නම් කෙනෙක් මවනවත් නෙවෙයි. ඉබේ හටගන්නවත් නෙවෙයි කෙනෙක් මවනවත් නෙවෙයි. ඒ නිසා මේ හැම දෙයක්ම හේතු ප්‍රත්‍ය නිසා හටගන්නවා. ඕනෑම දෙයක් යොදනවා නම් ඒ හැම දෙයක්ම සංගතයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා හටගන්නේ. අපිට ඇහැමුල් කාරණාව කරගෙන රූපයක් පේනවා කියන තැනක ඒ රූපේ පේනවා කියන ධර්මතාවය ඉපදිලා තියෙන්නේ. රූපය පේනවා කියන ධර්මතාවය අපිට ඉපදිලා තියෙන්නේ ඇහත් රූපයත් හිතක් කියන මේ තුන් මූල ධර්ම තුන් ප්‍රත්‍ය එකතු වෙලයි අපිට යමක් පේනවා කියන තැන ඉපදිලා තියෙන්නේ. ඇහැයි රූපයයි හිතයි කියන්නේ. මේ තුන්දෙනා මේ තුන් ප්‍රත්‍ය මේ හේතු තුන වැය වෙලා අපි දන්නේ ඒ හේතු තුන වැය වෙලා අපි ඉදිරියට හම්බ වෙලා තියෙන රූපයක්. එතකොට ඒ රූපය කියන එක හැම වෙලෙම සංකත ධර්මතාවයක්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක්. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ හටගත් ධර්මතාවල ස්වභාවයක් තියෙනවා ඉපදීමක් පේනවා වගේම උපාදෝ පඤ්ඤායිති වයෝ පඤ්ඤායිති නැතිවීමකුත් පේනවා. හටගත් දෙයක් විරුද්ධ වෙනවා ඒ වගේම මේ අතරතුර හිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායිති සිටියුගේ වෙනස් වීමකුත් පේනවා. එතකොට මේ වෙනස් වීම කියන එක තමයි ජරාවටපත් වීම. ඒ නිසා ජරාවටපත් වෙලා ඒක නැති වෙන එක මරණය කියලා හඳුන්වනවා. ඒ නිසා අපිට ඇහැට පේන යම්කා රූපයක් තියෙනවා නම් ඒ රූපය එක දිගටම පවතිනවද ඒ රූපය පවතින්නේ ඇයි? හේතු ටික නිසාම උපද්දවපු රූපයක් තියෙනවනම් හේතු කියන ප්‍රත්‍ය ධර්මතාවයන් නිසා ඉපදුන රූපය ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒක යම්කිසි කාලයක් කියලා නිරුද්ධ වෙනවා. එතකොට ඒක ජරාවක් බවට පත් වෙනවා. ඒක මරණයක් බවට පත් වෙනවා. ඒක නිරුද්ධ වීමක් බවට පත් වෙනවා. නමුත් අපිට හිතෙන්නේ කවදාවත් මේක නිරුද්ධ වුණා කියලා අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට ඒක ජරාවක් ඒක මරණයක් බවට පත් වුණා කියලා අපිට හම්බ වෙන්නේ ඒක නිරුද්ධ වෙනවත් එකම ඒ ධර්මයේ අරබය ඒක නිරුද්ධ වෙනවත් එකම අපිට ධර්මතාවය අපි ඒ මොකක්ද කියලා හිතන්න හිත උපදවනවත් එකම මේ ධර්මතාවය නිරුද්ධ වෙනවා කියලා අපිට පේන්නේ. අපි ඇස් ඉදිරිපිටට අපේ ඇස් ඉදිරිපිටට යම් රූප සටහනක් එනවා කියලා ගන්නකො ඇස් සීති පිටට යම් හෝ රූප සටහනක් පහළ වුණා. ඒ රූප සටහන පහළ වුණේ අහේතුක අප්‍රත්‍යිකව නෙවෙයි. එනිසා මේ පුරාණ කර්මයට හදාගත්ත ඇහත් හිතත් බැහැරින් රුද්‍රාෂ්ටක රූප කලාපයි. ඒකට අපි කියන ඇහක් හිතාගන්න එපා. අපි කියන රූපයක් හිතාගන්න එපා. ඊට පස්සේ අපි දන්න කියන හිතක් හිතාගන්න එපා. එතකොට මේ ඔක්කොම පුරාණ අන්තය, පුරාණ කර්මය ඇහැ රූපය හිත කියන මේ තුන් කාරණා විකතුලා අපිට යම් වර්ණ සටහනක් උපදිනවා. මේ ඉපදිච්ච වර්ණ සටහන දැන් හේතු ප්‍රත්‍යයෙන් ඉපදිලා තියෙනවා. අ හේතුක අප්‍රත්‍යක ඉපදුනා නෙවෙයි. මේ හටගත්ත වර්ණ රූපය කියන එක ඒ වර්ණ සටහන හැඩ සටහන කියන එක හේතු වලට අයිති නෑ. හේතු එකකටවත් අයිති නෑ. එතකොට මේකට දැන් අපි යමක් ප්‍රතික්‍රියා ඒ කියන්නේ මේක මොකක්ද කියලා අපි හිතන්න ඕනේ. මේකට යමක් දැන් කරන්න. මේ මොකක්ද කියලා හිතන්න හිත හදනවත් එක්කම එහෙම හිතන්න උත්සාහවත් වෙනවා කියන කාරණා මේක නිරුද්ධ වෙන එකයි මේ හිත උපදින එකයි අතර වෙනසක් නෑ. මේක මේක නිරුද්ධ වෙනවත් එක මේ හිත උපදිනවා නමුත් මේ හිත උපදිනකොට මේක නිරුද්ධ වෙච්ච බව ප්‍රකට වෙන්නේ නැහැ. මේ හිතට අදහසක් එන්නේ මේක ඇති බවටමයි. මේ හිත උපදිනකොට අර අපේ ෆ්‍රිජ් එකේ එන ශීතකරණේ දොර වහනවත් එක්කම ඇතුලේ මේක නිමෙනවා. නමුත් ඒ වහනවත් එක්කම ඇතුළ නිවන නිසා ඒ ක්ෂණිකව මේක සිද්ධ වෙන නිසා මේක වුවමාරු වෙන නිසා අපිට ඇතුළේ නිවන බව ප්‍රකට වෙන්නේ නැහැ. අපිට හිතේ අදහසක් තියෙන මේක ඇති බවටම හම්බ වෙනවා. ඒ නිසා මේ ධර්මතාවය කියන්නේ ඉපදිච්ච වර්ණ සටහන නිරුද්ධ වෙනවත් එකමයි මේ හිත උපදින්නේ. එතකොට නිරුද්ධ වෙන එකයි මේක උපදින එකයි අතර වෙනසක් නැහැ. ඒක උපදිනවත් එකම ඒ හිත උපදිනවත් එක මේක නිරුද්ධ වුණා කියලා අදහසක් එන්නේ නැහැ. දැන් මේ හිත ඉපදිලා තියෙනවා. එතකොට මේ හිතේ අදහස තියෙන්නේ මේක පවතිනවා කියලා. ඒ ඒ නිරුද්ධ ධර්මත ඇති බවටම මේ හිතේ තියෙන්නේ. මේක හසු වෙන්නේ එතකොට මේක නිරුද්ධ වුණා නම් නිරුද්ධ වෙච්ච ධර්මතාවය, ඒ කියන්නේ මරණයටපත් වුණා. ඒ කියන්නේ ඒක මරණයටපත් වුණා. එතකොට ඒක ජරාවටපත් වුණා. ඒකේ පැවතීමක් නැහැ. යම් කාලයක් තිබිලා ඒක ජරාවටපත් වුණා. එතකොට අපි උතන නෙවෙයි අපි දුක් විඳින්නේ. උතන නෙවෙයි අපි දුක් විඳින්නේ. එතකොට මේ වගේ චිත් රාශියක් ඉපදිලා ඒක ඵලයක් හැටියට කෙලෙස් ධර්මත් ඉදලා අපිට සත්ව පුද්ගල භාවයක් තමයි අපිට අධිපදී. අපේ මට්ටමින් අපිට සත්ව පුද්ගල භාවයක් තමයි උපදින්නේ. එතකොට මෙහෙම උපදින බවම අපිට තියාගන්න බෑ. පවතින්න බෑ. මොකද හේතු ටික නිසා තමයි ඉපදිලා තියෙන්නේ. ඒ හේතු ටිකක් නිසා ඉපදිලා තියෙන ධර්මතාවය අපිට රූපය ආහාර නිසා තියෙන්නේ. අපිට ඕන විදිහට තියාගන්න බෑ. ස්පර්ශ නිසායි නාම ධර්ම ටික හටගන්නේ. ඒ නිසා රූපය ආහාර ටික නිසා ස්පර්ශයෙන් නිසා නාම ධර්ම ටික මේ දෙක හටගන්නවා. අපිට කෙනෙක් කුජලෙක් දෙයක් හම්බ එතකොට මේක අපි රළු මට්ටමින් බලනකොට හැම වෙලෙම ආහාර ටික නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට නාම ධර්ම ටික නිරුද්ධ වෙනවා. මේ ඉපදුන කලයක් තියෙනවා නම් ඉතුරු නැතුවම මේක ජරාවට වෙනස් වීමටපත් වෙනවා. නමුත් අපිට හැම වෙලේම හිතෙන්නේ ඒ ඒ ආයතන හටක නිරුද්ධ වෙනකොට අපිට ඇති බවටමයි උපදින්නේ. අපිට හම්බ වෙන්නේ ඇති බවටමයි හම්බ වෙන්නේ. ඒ නිසා අපි ඒ ජරාවටපත් වෙන එක, ඒ මරණයටපත් වෙන එක අපි ඇති බවට මෙහි තියෙනවා කියලා අපි අල්ලගෙන ඉන්නවා. ඒ නිසා අපි අල්ලගෙන ඉන්නේ ජරාවටපත් වෙන දෙයක්, මරණයටපත් වෙන දෙයක්, ඇති බවට අල්ලගෙන, නිත්‍ය බවට, සුභ බවට, සුඛ බවට අල්ලගෙන ඉන්නේ ජරාවටපත් වෙන දෙයක්, මැරිච්ච දෙයක්ම, මැරෙන දෙයක්ම, මැරෙන ධර්මතාවයක්ම, ජරාවටපත් වෙන ධර්මතාවයක්මයි අපි අල්ලගෙන ඉන්නේ. එතකොට හැම වෙලෙම අපිට රූපයක් හම් වෙනවා කියලා කියන තැනක ඒ රූපේ හැම වෙලෙම ජරාව ස්වභාවය කොට පවතින ධර්මතාවයක් මරණය ස්වභාවය කොට පවතින ධර්මතාවයක් ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා අපි යම් පේන රූපයක් නිරුද්ධ වෙලා තමයි අපි ශබ්දයක් අහනවා කියන එකට යොමු වෙන්නේ. යොමු වෙනවත් එක මේක නිරුද්ධයි. නමුත් අපි ශබ්දයක් අහන ගමන් ආපහු ඒ පෙනිච්ච රූප දිහාවට බලන්න ඕනේ කියලා ඒක ප්‍රාර්ථනා කර කර ඉන්නවා කියලා කියන අර ජරා මරණයමයි අපි ආපහු ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන අටගන්න හැම ධර්මතාවයක්ම අපිට ජරා මරණයක් හම්බෙන්නේ අපිට පරිබාහිර දේවල් වලින් නෙවෙයි මං කියන්නේ. ඒ නිසා අපිට ඉපදින ධර්මතාවයේ තුලමයි ජරා මරණය තියෙන්නේ. ඇයි? ඒක උපද්දවපු හේතු ධර්මතාව ටික යම් මොහොතක නිරුද්ධ වෙනවත් එක මිතුරු නැතුව මේක නිරුද්ධ වෙන නිසා එතන ජරාවක් වෙනස් වීමක් පවතින නිසාම අපිට මේ හම් වෙන බවම තමයි ජරා මරණය. එතකොට අපිට අපේ ජීවිතේ අපිට ওই ටික අපිට දන්නේ නැහැ මේ හේතුප්‍රත්‍ය නිසා හටගෙන ওই කතා අපිට ජීවිතේ අදාළ වෙන්නේ නැහැ. අපි ඔය දැන් කතා කරාට ওই ටික අපිට විශේෂ වෙන්නේ නැහැ, ගෝචර වෙන්නේ නැහැ. අපිට අද තියෙන ජරා මරණයක් කියන්නේ අපිට සත්පුජ්‍යලභාවයෙන් මගේ බිරිඳ වයසට යනවනේ. එහෙම නැත්නම් මගේ පුතා ජරාවටපත් වෙනවනේ, මගේ තාත්තා වයසට යනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවනේ කියලා මේ දුකක් නේ තියෙන්නේ. අද අපි මේ දුක ඉක්ම මේ දුක දුක සාක්ෂාත් කරගන්න. මේ දුක නිරුද්ධ කරන බව මේ දුකයි අපි ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. එතකොට අපිට දුක එන්නේ මේ රූපයේ බිරිඳ හැටියට දැක්ක තැන බිරිඳ ජරා මරණයටපත් වුණා. තාත්තා ජරා මරණයටපත් වෙනවා. පුතා ජරා මරණයටපත් වෙනවා කියන අපිට අද හැඟීමක් තියෙන්නේ. අද මේ මට්ටමේ ජරා මරණය ඉක්මවන්න ඕනේ. ඒ නිසා අපිට හම්බ වෙන බවමයි ජරා මරණය කියලා පැහැදිලි කරන්නේ. අපිට මේ දුක එන්නේ වෙන පරිබාහිර තැනකින් නෙවෙයි මම ඉෂ්ටයි කාන්තයි ප්‍රියයි මනාපයි කියලා ගත්ත ඒ මගේ රූප තමයි මට ආපහු ජරා මරණය වෙලා එන්නේ. එතකොට මොකද ඒ රූපවල ස්වභාවය තමයි නොපවතින ගතිය. ඒවා වෙනස් වෙන විපරිණාම වෙන ගතිය. ජරාවටපත් වෙන ගතිය. එතකොට ඒ රූපේ අරබය මම ඒ ජරා මරණ ධර්මතාවය නොදන්නාකම නිසා මම හිතේ ඇති කරගෙන සත්‍යයේ කුජලෙක් නිත්‍යයි සුඛයි සුඛයි ආත්මයි කියලා ඇති කරගත්ත ඒ කෙලෙස් නිසා තමයි මට දුකක් ඉපදලා තියෙන්නේ. එතකොට එතන තියෙන අපි එහෙම සත්‍යයේ කුජලේ දුකක් වින්දට ජරා මරණයක් වින්දට එතන පවතින එතන පවතින ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවයට අනුව ඒක ජරාවටපත් වෙන මොකද හටගත් දෙයක් සදාකාලික නිට්ටයව පවතින්නේ නැහැ. ඒ හටගත් දෙයක් සදාකාලික නිට්ටයව පවතින ඒ හැම ධර්මතාවයක්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා අපිට නමුත් නිට්ටය සංඥාවක්ම හිතේ තියෙනවා. සත්‍යයේ කුජිලෙක් ඉන්නවා ජීවත් වෙනවා කියලා නිට්ටය සංඥාවක් කියන දැන අපිට හැම වෙලෙම ඒක සුඛ භවකින් හම් වෙනවා. මේ නිරුද්ධ වෙන ධර්මතාව අපිට ප්‍රකට වෙන්නේ නැහැ. එනිසා මේ අපිට යමක් හම් වෙනවා කියලා කියනවා මේ තැනමයි ජරා මරණය කියලා කියන්නේ ඔන්න ඔය කාරණාව නිසා. මේට පරිබාහිරව අපිට ජරා මරණයක් හම්බ වෙන්නේ මොකද ජරා මරණ සමුදය කියලා පනවන්නේ හැම වෙලෙම ජාතිය තමයි ජරා මරණ සමුදය. හටගත් දෙයක තමයි ජරා මරණය පනවන්න පුළුවන්. නොහටගත් දෙයක ජරා මරණය පනවන්න බෑනේ. අපිට එහෙනම් සත්ව පුජ්‍යල භාවයක් උපදින තැනමයි අපිට ජරා මරණය ඇති වෙලා තියෙන්නේ. එනිසා අපිට සත්පුද්ගල භාවයක් උපදින තැන මේ සත්පුද්ගල භාවය දුරු කරගන්න පුළුවන් නම් අපිට සත්පුද්ගල භාවයෙන් එන ජරා මරණය විරුද්ධ කරන්න පුළුවන්. එතකොට අපිට මේ සත්පුද්ගල භාවයෙන් එන ජරා මරණය අපි විඳින්නේ ඇත්තටම මේ රූපේ මේ උපදින දේ ಜಾතිය හොඳට සම්මර්ෂණය කරලා බලනකොට ಜಾතිය ඇති වෙන්නේ ಜಾතිය නැති කරන්න බෑ ಜಾතිය ඇති වෙන හේතුව දිහාක් බලන්න ඕනේ. ಜಾතිය කියන එක අපිට නැති කරන්න බෑ. ಜಾති ඇතිවන හේතුව දිහා බලපුවම ಜಾති ඇති කරන්නේ කුමක් නිසාද? ಜಾති ඇති කරන කුමක් නිසාද? භවය නිසා ಜಾති ඇති කරන්නේ. භවය කියන එක නිරුද්ධ කරන්න බෑ. භවය ඇති වෙන හේතුවක් කියනවා. භවය ඇති වෙන්නේ උපාදාන නිසා. මේ ආදි වශයෙන් බලපුවම අපිට ජරා මර නිරුද්ධ කරන්න, ಜಾති නිරුද්ධ කරන්න ඕනේ. ಜಾති නිරුද්ධ කරන්න බෑ. අපිට භවය නිරුද්ධ කරන්න, භවය නිරුද්ධ කරන්න, උපාදාන නිරුද්ධ කරන්න, උපාදාන නිරුද්ධ කරන්න, සංහාව නිරුද්ධ කරන්න ඕනේ. මේ ජරා මර නිරුද්ධ කරන්න බෑ අපිට අවිද්‍යාව නිරුද්ධ කරනකම්. අවිද්‍යාව නිරුද්ධ කරොත් තමයි අපිට ජරා මර නිරුද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යාව උපදවා ගන්න ඕනේ. විද්‍යාව ඉපදුනොත් තමයි ජරා මරණය නිරුද්ධ කරන්න පුළුවන්. අද අපිට මෙහෙම සත්වයේ පුජ්‍යලයක් හැටියට පේන තැනක අපිට ජරා මර නිරුද්ධ කරන්නම් අපිට මේ තුල පවතින විද්‍යාව මොකක්ද? විද්‍යාවයි අපිට උපදවා ගන්න තියෙන්නේ. ඒ නිසා දැන් අපිට විද්‍යාව උපදවා ගන්න ඕනේ මෙහෙම සත්පුද්ගල භාවයට හම් වෙන තැන පවතින ඇත්ත මොකක්ද කියලා අපි නුවණ අරගෙන යන්න ඕනේ. අන්න සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒ විද්‍යාව අපිට උපදවා ගන්න පුළුවන් වුණොත් අපිට ඒ විද්‍යාව නිසා සංකාර නිරුද්ධ වෙනවා සංකාර නිරුද්ධ වෙනකොට විඥාන නිරුද්ධ වෙනවා විඥාන නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වෙනවා සලආයත නිරුද්ධ වෙනවා තණ්හා උපාදාන භව භවපච්චය ජාති මේ කාරණා ටික සියල්ලම නිරුද්ධ වෙනවා ඒකට ජරා මරණ සියල්ලම නිරුද්ධ වෙනවා. ඒ නිසා අපිට විද්‍යාවයි විද්‍යාවයි උපදවා ගන්න ඕනේ. ඒ විද්‍යාව උපදවා ගත්තාම මෙච්චර කාලයක් සත්වයෙන් පුජ්‍යලෙන් ආපු ජරා මරණයක් වෙන ඒ ජරා මරණ අපිට ඉක්මවන්න පුළුවන්. හැබැයි ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන එක අපිට කරන්න දෙයක් නැහැ. ස්කන්ධ ටිකක් හටගෙන නිරුද්ධ වෙන එකට අපිට කරන්න දෙයක් නැහැ. ඒක ධර්මතාවයක් හටගෙන නිරුද්ධ වෙනවා. මොකද පුරාණ කර්මයට අපි එන ආයුෂ තියෙනවා. ආයුෂ සංස්කෘතිය තියෙනකන් ඒක ඉවරනවා. එනිසා අපිට මේ පෙනෙන බව ජරා මරණය කියලා කිව්වේ ඒකයි අපිට පේන්නේ සත්‍ය පුජ්‍යලෙක් හැටියටමනේ. ඒ නිසා අපිට ඒ දුක නිරුද්ධ කරන්න අවිද්‍යාවම නිරුද්ධ කරන්න ඕනේ. විද්‍යාව උපදවා ගන්න ඕනේ කියන කාරණාව තමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොටවත් විද්‍යාව උපදවා ගන්න තියෙන්නේ මේ මොහොතේ පේන රූපේ මිසක් අවිද්‍යාව දුරු කරගන්න ඕනේ මේ මොහොතේ පේන රූපේ මිසක් එහෙම නැත්නම් වෙන කොහෙන්වත් අවිද්‍යාව දුරු කරගන්න නෙවෙයි මේ මට්ටමේ පෙනෙන තැන අපිට විද්‍යාව උපදවා ගන්නයි තියෙන්නේ කියන එක අපිට රූපයක් පේනවා කියන තැනක අවිද්‍යාව ඉඳලා විඤ්ඤාණා රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව කියන හැම මොහොතකම අවිද්‍යාව ඉඳලා අපිට නිමිත්තක් පේනවා කියලා කියන්නේ භවයක් හදලමයි නිරුද්ධ වෙන්නේ. නිමිත්තක් පේනවා කියලා තැනක භවයක් හදලමයි කෙනෙක් ඇති බවට කියලාමයි නිරුද්ධ වෙන්නේ. එතකොට අපිට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස්ස විඳින්න පුළුවන් නිමිත්තක් බෑර හදලමයි අපිට මේ කාරණාව නිරුද්ධ වෙන්නේ. හැම මොහොතකම අවිද්‍යාව ඉඳලා සංකාර වෙලා විඤ්ඤාණ නාම රූප හැම වෙලෙම හදලා නිමිත්තක් ඇති කරලමයි නිරුද්ධ වෙන්නේ කියන කාරණාව තමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. පරිසමාත්‍යව පැති ප්‍රශ්න නැත්තම් මෙතන තව ප්‍රශ්නයක් ආ ඉල්ල තින ප්‍රසන්න මහත්මයා ආදි මහත්මයා ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් වෙන්න පුළුවන්. ප්‍රසන්න මහත්මයා ප්‍රශ්නයක් තියෙනවා දැන් ඉදිරියට එනවා. ගලුවත් මහත්මයා මේ ප්‍රශ්නයක් කියලා මම පොඩ්ඩක් කතා කරලා ඉන්නද? එහෙමයි ඔබේ හැමදෙම එහෙමයි පෙරවන් සර්ණයි. විවරණ සාක්ෂාත් කතා කියනවා. සුකුත කෙලිලා ජීවිතේ විකාශනයේ සාපා එන කොටින් වෙන ආ සුකුතේ වෙන කොටා. ඒ වගේම සාපි ඒවගේ ආකාර. ආයතෝ එක දකින්න විදිය නේද? ඒකවල මහත්යාන්නේ අපි දුක පිළිසඳ දකිනවා සමුදය ප්‍රහාණය කරනවා, Nirodhe සාක්ෂාත් කරනවා, මඟ වඩනවා කියන කාරණා වර්තමානයේ කොහොමද सिद्ध කරන්නේ මේ අපිට පේන රූපේ කොහොමද අපි මේ කාරණා හතර सिद्ध කරගන්නේ? ප්‍රායෝගිකව सिद्ध කරගන්නේ කොහොමද? එතකොට දුක පිරිසිදු දකින්න කියලා කියනකොට අපිට අද දුක කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා සැකයෙන් පවසුදොත් පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. නිසා පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධය කියලා කියන සකායයට කියන පංච උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ සත්වපුද්ගල ආත්ම ස්වභාවයෙන් මේ යමක් පේන එකට කියන පංච උපාදානස්කන්ධය කියලා. තව විදිහෙන් ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධය කියලා කියන රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය කියලා මේ හඳුනන ටික කියනවා මම මගේ මගේ ආත්මය කියලා අපි මේ ගන්න බවක් තියෙනවා නම් සත්‍යයේ පුජ්‍යලේ හැට මේ හම්බ වෙන බවක් තියෙනවා නම් මේ උපාදාන වශයෙන් ඇසුරු වෙන බවක් කියන මේකට තමයි පංච උපාදානස්කන්ධය කියලා අපි කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන කාරණා අපි පිළිසිඳ දකින්න ඕනේ. මේක කොහොමද ඉපදුනේ කියලා හොඳට බලන්න එපායි. එතකොට මේකට මේ පංච උපාදානස්කන්ධය කියන එක පිළිසිඳ දත යුතුයි. ඒ කියන්නේ දුක පිළිසිඳ දත යුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුමයි. දුක පිළිසිඳ දැකලා මේක දුක හැටියට දැකලා සමුදය ප්‍රහාණය කරන්න ඕනේ. මේ දුකට හේතුව සමුදය හැටියට තණ්හාවනේ. එතකොට තණ්හාව ප්‍රහාණය කළ යුතුමයි. තණ්හාව ප්‍රහාණය කළොත්ම තමයි Nirodhe සාක්ෂාත් වෙන්නේ. Nirodhe සාක්ෂාත් වෙන්නේ තණ්හාව දුරු කරොත්මයි. නිසා අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා මේ උපදින පංච උපාදානස්කන්ධය කියලා තේරුම් ගත්තහම මේ පේන බව වෙන මොකුත් නෙමෙයි මේ ලක්ෂණ මහත්ය කියලා පේන බවම තමයි පංච උපාදානස්කන්ධය. මේ අපේ උපාදානස්කන්ධය තමයි මේ බහැරට පත්‍ය වෙලා තියෙන්නේ. ඒකට අපිට මේ මෙහෙම ලක්ෂණ මහත්ය කියලා හම්බ වෙන බවම මෙහෙම ලෝකයක් ඉපදිලා තියෙනවා පංච උපාදානස්කන්ධයක් ඉපදිලා තියෙනවා. එතකොට මේ ඉපදිලා තියෙන පංච උපාදානස්කන්ධය අපි මේක ඉපදුනේ කොහොමද? මෙහෙම දෙයක් ඇති උනේ මේකට සමුදය තමයි තණ්හාව. තණ්හාව විදිහට තමයි මෙහෙම අපිට දෙයක් ඉපදිලා තියෙන්නේ. එතකොට මේක දුරු කරොත්ම තමයි Nirodhe සාක්ෂාත් වෙන්නේ. එහෙමනම් මග වැඩෙන්නේ කොහොමද කියන කාරණාව එහෙනම් අපිට මේ හම්බ වෙච්ච බව අපිට පිරිසිදු දකින්න සිද්ධ වෙනවා. අපේ මට්ටමට වර්තමානයේ අපි මේක ජීවිතය දිහා බලන්නේ අපිට මේ රූපේම ලක්ෂණ මහත්ය කියලා හම්බ වෙනවානේ. එතකොට මේ රූපය හොඳට සම්මර්ෂණය කරලා බලනවා මේ රූපේම ලක්ෂණ මහත්යද කියලා හොඳට සම්මර්ෂණය කරලා බලනවා. එතකොට ඒක සතර සතිපට්ඨානෙ පෙන්වන්නේ මේ රූපේ හොඳට කොටස් කෙස් ටික ගලවලා පැත්තකින් කියලා බලනවා ලක්ෂණ මහත්තයා ලොම් නිය දත් සම්මස්නාර හොඳට ගලවලා මේ කොටස් ටික ඔක්කොම බලන කොටස් ලක්ෂණ මහත්තයා නෙවෙයි. කොටස් ටික ඔක්කොම ගලවලා කියනවා ලක්ෂණ මහත්තයා නෙවෙයි. නමුත් මෙහෙම කොටස් එකතු කරලත් බලනවා ආපහු ගොඩ ගහලා බලනවා ඒත් ලක්ෂණ මහත්තයා නෙවෙයි. නමුත් මට මෙහෙම කොටස් ටික හෝ කොටස් ඔක්කොම එකතු කරපුවාම හෝ ගලවපුවාම ලක්ෂණ මහත්තයෙක් හම්බෙන්නේ නැහැ. නමුත් එහෙම නැති තැනක මට ලක්ෂණ මහත්ය කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා. මේ රූපේ ලක්ෂණ මහත්යින්ද නෙවෙයි. රූපේ හොඳට කොටස් කරලා වෙන් කරලා බැලුවා රූපේ කවදාවත් ලක්ෂණ මහත්ය නෙවෙයි. නමුත් මට ලක්ෂණ මහත්ය කියලා හැඟීමක් ඇති වෙලා තියෙන. එහෙනම් මම මේ රූපේ කොටස් ටික මම හරියට දැක්කේ නැහැ. රූපේ රූපේ විදියට කුණක කොටස් ටික හරියට සතර මහා ධාතු හැටි නොදැක්ක නිසා මට ලක්ෂණ මහත්ය කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒක එහෙමනම් මනස පිළිබඳව අවිද්‍යාවෙන් හටගත් එකක් රූපේ සත්‍ය පුජ්‍යලෙක් නෙවෙයි. දැන් මම උදාහරණයක් අරගෙන කිව්වොත් එහෙම මම අර කලිනුත් කිව්ව එකයි විඥාණය ගලකට බැහැ ගන්නවා ගල් පෙරේතෙක් වෙනවා. විඥාණය ගලකට බැහැගත්කන් පස්සේ එයාට ඒක තමන්ගේ කය වෙනවා. එයා එහෙම හිතාගෙන හිටියට ඒ ගල පෙරේතෙක් වෙනවද? නැහැ. එයා ඒකට බැහැගෙන එයා මේ මගේ ගල කියලා එහෙම හිතාගෙන හිටියට මේ ගලට කුළු ගෙඩි පහරවක් ගන්නකොට එයාට රිදුනට එයා ඒකෙන් විඳන වේදනා විඳට දුක් විඳට එයා තමන්ගේ හිත නිසා ඒ විඥානේ බැසගත් නිසා අයිති නිසා දුක් විඳට ගල පෙරේතෙක් නෙවෙයිනේ නිසා වෘක්ෂ දේවතාවෙක් ගහකට බැසගත්තොත් ඒ බැසගත්ත නිසා විඤ්ඤාණයෙන් බැසගත්ත නිසා ඒ ගහ එයාගේ කියලා එයා හිතාගෙන ඒ අත්තක් ගහ කපනකොට එයා දුක් විඳට මේ ගහ වෘක්ෂ දේවතාවෙක්ද නැහැ. තව විදිහෙන් ගත්තොත් එහෙම මේ වතුර දාපු නිසා වතුර කෝප්පේ වුණා මිස කෝප්පේ වතුරද? කෝප්පේ වතුර නෙමෙයි. එතකොට මේකට තේ දාපු නිසා තේ කෝප්පේ වුණා මිස මේ කෝප්පේ තේද නැහැ. එතකොට මේ වතුර දාපු නිසා වතුර කෝප්පේ වුණා මිස කෝප්පේ වතුර වෙන්නේ නැහැ. අපි වතුර කෝප්පේ කියලා හිතාගෙන හිටියට කෝප්පේ වතුර නෙවෙයිනේ. එතකොට කිරි දාපු නිසා කිරි කෝප්පේ කියලා හිතාගෙන හිටියට කෝප්පේ කිරි නෙවෙයිනේ. නේද? අපි ලක්ෂ්මන් මහත්තයා කියලා එහෙම අපි හිතාගෙන හිටියට ඒ රූපේ ලක්ෂ්මන් මහත්තයා නෙවෙයිනේ. කිරි දාපු හින්දා කිරි කෝප්පේ වුණාට මේ කෝප්පේ කිරි නෙවෙයිනේ. අර අර ගල ප්‍රේත දිනලා එතකොට අපි හැම වෙලෙම මෙහෙම හිතාගත්තට ඒ ධර්මතාවය අපි හිතන එක ඒ ධර්මතාවය නෙවෙයි. හිතන එක අනෙකක්, පවතින ධර්මතාවය අනෙකක්. අපි හිතන ටික ඒ ධර්මතාවයට බහලා අපි ඒ හිතපු දේම තමයි මෙහි තියෙන්නේ කියලා හිතුවට අපි හිතුවට ඒ ධර්මතාවය මේ හිතන එකට අයිති නැහැ. තේරෙන්නේ කියලා. ඒ නිසා අපි එහෙම හිතුවට ඒ ධර්මතාවය ඊට අයිති නැහැ. ඉතින් අර ඔකට අපි කියන්නේ දැන් අපේ සිද්ධ විචිද්දයක් එක ඔන්න මේ ඉඳ කාලේ ඕනරින් හරියට දිගටම මූද දිහා බලාගෙන ඉඳලා මොහ වැලි කඳු වල දිගටම වංගර හැම තියෙනවා. එක ළමයෙක් රෑ රාත්‍රියේ නිදි මරාගෙන ඒ ආරක්ෂක රාජකාරීනෝ දිල්ල ගිහින් වල එකපාරටම වැටුණා. ඊට පස්සේ එහා පැත්තේ හිටපු ඒ තවත් එක්කෙනෙක් අහනවා සාජන් මහත්තයා අහනවා මොකද මේ සද්ද කියලා. එතකොට කියනවා මේ යුනිෆෝම් එක මහත්තයා කියලා. යුනිෆෝම් එක සාජෙන් උත්තර හයිය නෑ ඒක ඇතුලේ මාත් හිටියා කියලා. එතකොට මම ඒක කියන්න හදන්නේ අපි දැන් ඇඳුමක් ඇඳගත්තා කියලා ඉවරලා ඇඳුම අපි වෙනවද? නෑ. දැන් කලිසම කකුලේ ඉස්සරහට ගියා ෂර්ට් එක අත ඉස්සරහට ගියා කියලා ඉවරලා ඒ ෂර්ට් එක හෝ කලිසම අපි වෙන්නේ නෑනේ. ඒක අපි ඇතුළට බැස්සට ඒ ඇඳුම අපි වෙන්නේ නෑනේ. ඒ වගේ විඥානේ ওই කයට බැහැගත්තට බැහැගත් බැහැගත්ත නිසා සවිඥානික වුණාට කය සත්‍ය කුජලෙක් නෙවෙයිනේ. ඒ නිසා මේ අපි මේ මම කියලා මම හිතුවට මේ කය මම නෙවෙයි. නමුත් මම හිතන එකමයි දැන් මට හම්බ වෙලා තියෙන්නේ. මේ කයමයි මේ මමමයි කියලා හම්බ වෙලා තියෙන්නේ. මම එහෙම මේ මමමයි කියලා හිතුවට කොච්චර මම එහෙම හිතාගෙන කටයුතු කරත් මේ රූපේ මම නෙවෙයි. මේක කබලින්කාර ආහාරයෙන් නැතුව කබලින්කාර නැතුව විරුද්ධ වෙනවා. ඒ නිසා කර්මය නිසා මේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජ එකතු වෙනවා. ඒ කර්ම නියාම නිසා බීජ නියාම නිසා ඒත් පඨවි ආපෝ තේජෝ වායු ගස් වල එකතු වෙනවා. මෙතනත් පඨවි ආපෝ තේජෝ වායු එකතු වෙන්නේ කර්ම නියාමයට බීජ නියාමයට ගස් වල මේ පඨවි ආපෝ තේජෝ වායු එකතු වෙනවා. එතනත් කියන සතර මහා ධාතු මෙතනත් කියන සතර මහා ධාතු. මම මෙහෙම මම කියලා හිතාගෙන හිටියට එහෙම අවිද්‍යාවට මේ රූපේ මම කියලා හිතාගෙන හිටියට මේ රූපේ මම වෙන්නේ නැහැ. ඒ නිසා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ අපි එහෙම හිතන එකයි පවතින එකයි දෙකක්. අපි එහෙම හිතාගෙන එහෙම මේ රූපේ මම කියලා හිතාගෙන හිටියට මේ රූපේ අම්මා කියලා හිතාගෙන හිටියට අපි එහෙම හිතාගත්තට හිතලා අම්මා අර හිට ගියා අම්මා මෙහාට ගියා අම්මා රසට කෑම ඉවුවා කියලා අපි කොච්චර එහෙම අම්මා කියලා හිතාගෙන ඒ රූපේ කෙරෙහි වැසගෙන එහෙම අවිද්‍යා සාගතව හිටියත් ඒ රූපයම්ම වෙන්නේ එතකොට ඒ රූපේ නැති වුණත් අපිට අම්මා නැති වුණා කියලා අපි දුක් විඳිනවා මිසක් ඒ රූපේ අම්මා වෙච්ච නිසා නෙවෙයිනේ අපි දුක් විඳින්නේ. ඒ රූපේ අම්මා වෙච්ච නිසා නෙවෙයි අපි කිසිම වෙලාවක දුක් විඳලා තියෙන්නේ. ඒ රූපය ඇසුරු කරගෙන අපි අවිද්‍යාව පැත්තෙන් හදාගත් සංඛාර නිසයි දුක් විඳලා තියෙන්නේ. ඒ නිසා අපිට අද සිද්ධ වෙනවා මේ රූපේ ඇත්ත ඇති හැටියට පෙන්නලා එහෙමනම් රූපේ ඇත්ත නොදන්නා කම නිසාම මගේ ඇස් සම්මත අනාත්ම රූපයක් ජරා මරණ රූපයක් ජරා මරණ කියලා හිතුවත් කමක් ජරා මරණ රූපයක් ඇස් සම්මත ආවේ ජරා මරණ එයා නමුත් මම ඒක සත්‍යයේ පුජ්‍යලේ කෙනෙක් දියක් කියලා කරගත්තා මම එහෙම හිතුවට ඒ රූපේ සත්‍යයේ පුජ්‍යලෙක් නෙවෙයි ඒක පටවියාපෝ තේජෝ ආයමත හොඳට ඒකේ යථා ස්වභාවය අපිට ඔප්පු කර කර මේක පෙන්වන්නයි තියෙන්නේ පෙන්නලා ඒක ඔය ඔය ආකාරයේ ඒ යථා ස්වභාවය නොදන්නාකම නිසා මට ඒ රූපේ සත්‍ය කුජලයක් කියලා පේනවා. මේ රූපේ මට සත්‍ය කුජලයක් පේන වෙලා පේනවා කියලා හිතට ඔප්පු කරලා පෙන්වන්නේ. මම වැසගත්ත නිසා මේ රූපේ මම කියලා ඉන්නේ. මේ රූපෙට වෙන කෙනෙක් වැසගත්තා නම් එයා කියලා හිතාගෙන ඉන්නේ. දැන් මේ මම වැසගත්ත රූපෙට ඔන්න අමනුෂ්‍යෙක් වැහගත්තා කියන්නේ ඊට පස්සේ මට දැන් මම වයසයි අවුරුදු 80ක් කියලා කියන්නේ. නමුත් දැන් අමනුෂ්‍යෙක් මේ කයට බැසගත්තාම අමනුෂ්‍යෙක් බෑ ගන්නවා කියන අර සෝනහා පොඩි හාමුදුරුවෝ කවුද සෝනහා නුනේ? සෝනහා මුදුරුවන්ගේ අම්මා ඇවිල්ලා ඒ කයට බැසගත්තා නේද? එතකොට ඒ අමනුෂ්‍යෙක් ඒ කයට බැසගත්තා. එතකොට ඒ කයට බැහැගෙන ඒ අමනුෂ්‍යයා තමන්ගේ කරගෙන ඒ කයේ ඉන්නේ. ඒක සෝනහා මුදුරු නෑ. ඒ නිසා අමනුෂ්‍යෙක් මේ කයට බැහැගෙන ඒක එයාගේ කය කරගත්තාම එයාගේ විඥානට අනුව නාම රූප සකස් වෙලා ඊට පස්සේ එයාගේ කය ඒක කරගන්නවා. ඒ නිසා ඕනම කෙනෙකුට මේකට බැහැ ගන්න පුළුවන්. දැන් අපි මේකට බැහැගෙන මේක මගේ කරගෙන හිටියට කය මගේ නෙවෙයි. මේ රූපය මගේ නෙවෙයි. කෙන කෙනා බැහැගෙන ඒක අයිති කරගෙන හිටියට මේ රූපේ ධර්මතාවයක් තියෙනවා සීතෙන් උස්නේ විනාශ වෙවි නැති වෙවි යනවා. රූපතිතිකෝ වික්කවේ රූපෝ කියලා කියන්නේ සීතෙන් උස්නේ මේක හැම වෙලේම විනාශ වෙනවා විපරිණාම වෙනවා. මේක මම කියලා කොච්චර හිතාගෙන හිටියත් ආහාර ටික නැතිවෙන්න මේ රූපේ නැති වෙලා යනවා. ඒක දිරනවා, ඒක විනාශ වෙනවා, ඒක ආයුෂන්දතියක් කියනවා දිරලා යනවා. එතකොට ඒ දිරන බව, ඒ ජරාවටපත් වෙන එක, ඒ මැරෙන එක මම කියලා හිතාගෙන ඉන්නේ. ඒ රූපේ ආයුෂයක් තියෙනවනේ, රූපේ දිරන බවක් තියෙන, රූපේ ජරාවටපත් වෙන එකක් තියෙනවා. මේක ධර්මතාවය. නමුත් දැන් එහෙම දිරන තැනක, එහෙම ජරාවටපත් වෙන තැනක මම දැන් ඒ මම ජරාවටපත් වුණා කියලා හිතාගෙන ඉන්නවා. මම එහෙම හිතාගත්තට ඒක මම හිතාගත්ත මිසක් මෙහි රූපේ එහෙම ජරාවටපත් වුණා මගේ රූපේ ජරාවටපත් වුණා නෙවෙයි. ඒ රූපේ ජරාවටපත් වුණා. ඒ රූපේ දිරලා ගියා. එතකොට ඒක ධර්මතාවය. ඕක මම කියලා මගේ කියලා කරගත්තට ඒක අවිද්‍යාව නිසා හටගත් එක. රූපේ මම නෙවෙයිනේ. කියන කාරණාව තේරෙනවද නැන්නේ? දුක කිසිම කරනවා කියන්නේ දුක පිරිසිඳ දකින්න. පිරිසිඳ ගන්නවා කියලා කියන්නේ මම හොඳට පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ අපිට මේ හම් වෙන බවම පංච උපාදානස්කන්ධයේම දුක. එතකොට මේ දැන් අර හම් වෙලා තියෙන මෙහෙම අපිට කෙනෙක් දෙයක් කුචලයක් කියලා මෙහෙම හම් වෙලා තියෙනවනේ. ඔය දුක ඊට පස්සේ හොඳට හාත්පසින් අපි මේ ඉපදලා තියෙන ධර්ම කොහොමද ඉපදුනේ කියලා ඉවරලා මේ ඉපදලා තියෙන දුක අපි හොඳට සම්මර්ෂණය කරලා බලන්න ඇත්තට මේක පවතිනවද කියලා ඉවරලා මේක ඇත්ත ස්වභාවය මොකක්ද කියලා ඉවරලා මේ පංච උපාදානස්කන්ධ දුකනේ අපිට හම්බ වෙලා තියෙන්නේ. මෙන්න මේ දුක හොඳට සම්මර්ෂණය කරන්න ඕනේ. සම්මර්ෂණය කරනකොට අපිට ඇත්තටම ඇස් හමුවට ආවේ. එතන ඇත්ත රූපේ ඇත්ත පෙන්වන්න ඕනේ. රූපේ ඇත්ත පෙන්නලා ඊට පස්සේ ඒ රූපේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා මේ නොදන්නා අවිද්‍යාව නිසා හිතේ හටගත්ත සංකාරයක් අවිද්‍යාව නිසා හටගත්ත හැඟීමක් නෙමෙයි මම කියලා. මම හිතලා මේ උපදවා ගත්තේ මොකද මේකට ආශ්‍රව අයෝනිසෝ මනසිකාරය ආදී දේවල් ලැබිලා මෙච්චර කාලේ දන්නේ නැහැ මේක ඇසුරු කරපු ගතිය තියෙනවනේ ගන්නව මොකද මේ ලෝකෙට ආයෙ මම රූප තණ්හා සද්ද තණ්හා විඳින්නනේ ඒ නිසා මං ඒ ටික මේ රූපෙන් ඉෂ්ට සිද්ධ කරගන්න එපාය ඒ නිසා මගේ ඒ ගති ටික නේද ඒ අවිද්‍යාව නිසා හටගත්ත නොදන්නාකම නිසා හටගත්ත ගති ටික නේද මම මේ රූපයට පරිත්‍ය කරලා රූපේ මං ඇසුරු කරලා තියෙන්නේ මෙහෙම නේද මට මේ දුක ඉපදිලා තියෙන්නේ කියලා ඉවරලා මේ පැත්තට නැඹුරු වෙන ගතිය තණ්හාව කියලා දකින්නේ තණ්හාවේ සියුම් ස්වභාවය තමයි මෙහිට නැඹුරු වෙලා පවතින තැන ඉඳලා රළු ආශාව තණ්හාව කියන තැන දක්වාම මේ ඔක්කොම තණ්හාව කියන ගණයට යනවා. මේ නැඹුරු වෙලා පවතින බවම තණ්හාව කියන ගතිය දකින්න. රූපේ ඇත්ත හැටියට නොදන්නා කමන රූපේ අභිභව නෝන අරගෙන යන්න බැරි කමම දකින්න තණ්හාව කියනවා. ඒ පැත්ත නැඹුරු වෙච්ච ගතිය. එතකොට හැම වෙලේම අපිට මේ පංච උපාදාන ස්කන්ධ මේ සත්‍ය පුජ්‍යලේ පේන තැන ඒ දුක පිරිසිඳ දකින්න අපිට නුවණක් නැති වෙනකම් පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ මේක ඇති උනේ කොහොමද කියලා අපි නුවණෙන් දකින්න ඕනේ. ඒක නුවණෙන් දකින්නකොට තමයි අපි මේක එහෙමම දකින්න තැනක පවතින ඇත්තට ඉස්සලා හිත තියන්න ඕනේ. පවතින ඇත්තට ඒ ඇස් සම්මුවට ආවේ ඇත්තටම අනාත්ම රූපයක් නේද කියලා ඔප්පු කරලා පෙන්වන්න. මෙන්න මේ පෙන්වන එකට තමයි කියන්නේ හොඳට දුක පිරිසිඳ දකින්නවා කියන්නේ. ඒක පෙන්නලා දුක පිරිසිඳ දකින්න ඒක විතරක් නෙවෙයි. ඒක ඇති උනේ කොහොමද? කියලා සමුදය දුක්ඛ සමුදය උප්පන්ති ඥානය කියලා මට අද මෙහෙම යමක් පෙවුනේ පුරාණ කර්මයට ආයතන ටික හදාගෙන තණ්හාව නිසා ඇවිල්ලානේ මට මේ විදිහටම හම්බුනේ කියලා සමුදයක් පෙන්වන්න දුන්නා. නිසා පංච උපාදාන ස්කන්ධ දුක පෙන්නනවා කියන තැනදී දුක පෙන්නනවා කියන තැනදී අවිද්‍යාවත් පෙන්නලා තණ්හාවත් පෙන්වන්න ඕන. අවිද්‍යාවයි තණ්හාවේ මූලකේශය කියලා කියන්නේ අවිද්‍යාවයි තණ්හාවයි දෙක නිසායි මට මෙහෙම ඉපදලා තියෙන්නේ මෙතන තියෙන විද්‍යාව මේක. රූපේ සතර මහා ධාතු එහෙම නැත්නම් අනාත්ම රූපයක් ඇසිද්ද පිටාවේ රූපය ඇත්ත මේකයි කියලා පෙන්නනවා ඒක ගැටිලා ස්පර්ශ නිසා වේදනා සංඥා සංකාර හටගත්තේ නමුත් මට හම්බ වෙන්නේ වේදනා සංඥා සංකාර නෙවෙයි මට හම්බ වෙන්නේ කෙලෙස් ටිකක් එකේ යෙදුන මේ රූපයක් කෙනෙක් කුජලෙක් වෙලා තමයි මට හම්බ වෙන්නේ ආශ්‍රව ටික ඉපදෙල් ආශ්‍රව ටික යෙදලා උපදින ස්පර්ශයක් තමයි මට හම්බ වෙලා තියෙන්නේ කියලා ඉවරලා මම හොඳට මේක ඔප්පු කරලා පෙන්වන්නේ මෙන්න මේව පෙන්වන්න පුළුවන් යම් කිසි වෙලාවක හිත පිළිගන්නව අපිට නාම ධර්ම ටික ඉස්සෙල්ලා පෙන්වන්න ඕනේ අපිට අද රූපේ වෙලාන් තියෙන්නේ රූපේ ඇත්ත පෙන්වනවා මේ තමයි දුකේ ඇත්ත ස්වභාවය දුක පිළිසින් දකින්නවා කියලා කියන තැනදී එක කොටසක් තියෙනවා අපිට අද රූපේ හොඳට ඇත්ත ඇති හැටියෙන් පෙන්වන්න රූපේ ඇත්ත ඇති හැටියෙන් පෙන්වලා ඉවරලා එහෙම යම් තාක් කියන ඉති අජ්ජත්තම්ම බහිද්ධාව ආධ්‍යාත්මික වේවා බාහිර වේවා යම් තාක් රූප තියෙනගේ හැම රූපෙම ස්වභාවය මම එහෙම අම්මා කියලා හිතාගෙන හිටියට එතන තියෙන රූප ස්වභාවයේ අනාත්ම කනගුණ ආහාර වලින් හැදුණු කුණප කොටස් ටික. මම පුතා කියලා එහෙම හිතාගෙන හිටියට එතන තියෙන අනාත්ම කුණප කොටස් 32 කියලා හොඳට හිතට හසු කරලා දෙන්න ඕනේ. තමන්ගේ රූපයත් ඒ විදිහට පෙන්වුවාම තමයි හිත පිළිගන්නේ. ඒක මම මේ රූපෙට බහගෙන මම කියලා හිතාගෙන රූපෙ මම වෙන්නේ අර ගලකට බහගත් උපමාව ඊට පස්සේ ගහකට බහගත් උපමාව ඊට පස්සේ මේ මේ කෝප්පෙට දාපු වතුර නිසා වතුර කෝප්පේ උණුසුම් නිසා උපමාව මේවා ගන්න. ඒ නිසා වතුර කෝප්පේ කියලා කියවට කෝප්පේ වතුර නෙවෙයිනේ. නිසා වතුර නිසා ඒක කෝප්පේ වුණාට වතුර කෝප්පේ වුණාට කෝප්පේ වතුර නෙවෙයිනේ. කිරි ටික නිසා කිරි කෝප්පේ වුණාට දැන් මේ කෙලස් ටික නිසා අම්මා වුණාට ඒ රූපේ අම්මා නෙවෙයිනේ. ඒ නිසා මම කියලා හිතපින්ද මේ රූපේ මම වුණාට මේ රූපේ මම වෙන්නේ නැහැ නේ කියලා හිතට අල්ලලා දෙන්න. මෙන්න මේක තමයි අපිට කරගන්න තියෙන්නේ. ඒකෝට මෙන්න මේක අපිට දුරු කරන්න හොඳට එතකොට මෙන්න දුක පිළිසින් දැක්ක වෙනවා අපිට. කායන වසනාව කියලා කියන ওই කොටසට. දලුවත් මාත්‍යා වෙලාව නම් හරියට නේද ටිකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔය පැත්තේ වෙලාවට ප්‍රමාද වෙන හින්දා අපි එනනම් අද මේ පැත්තෙන් ප්‍රශ්න නතර කරන්න ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නහන කෙනෙක් හිටියා. ඔබ වහන්සේගේ වෙලාවට බාධාවක් ඒ කියන්නේ උත්තර වැඩිසටහනට බාධාවක් වෙනවා නම් අපි මේ පැත්තෙන් ප්‍රශ්න අතර ගන්න ස්වාමීන් වහන්සේ මේ වෙනකොට නේද? පද්මසිරි මහත්මයා එහෙම හොඳයිද? මොකක්ද දන්නේ කෙටි ප්‍රශ්නයක් දන්නේ අපි ඒක තමයි අපි ප්‍රශ්නේ ප්‍රසන්න මහත්මයා ඔබතුමාට කෙටියෙන් ප්‍රශ්නේ යොමු කරන්න ස්වාමීන් වහන්සේ දෙනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් පින් අපිට පසෙන්නදි කොසල් රජතුමා ගැන කියන කියලා දුන්නාට ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කාලපරාසයක් තියනවාද අරහත්ත්වයටපත් වෙන කෙනෙක්ට ඒ වගේම බුද්ධත්වයටපත් වෙනවා වගේ ඒ වගේම දසපාරමිතා පුරන්න ඕනේ ස්වාමීන් වහන්සේ සිරුවන් සරණයි අනිවාර්යෙන් පාරමිතා ටික නම් පිරෙන්න ඕනේ ඒ නිසා ඒකේ කාලපරාසයක් අපිට හිතාගන්න බෑ අපිට ඔක්කොම පාරමිතා පිරලා තියෙන්නේ කියලා හිතාගන්න. ඒ නිසා තමයි මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා සංගවා කියන අරුතක් තේරුම් ගන්න පුළුවන් මොනක් ලැබිලා තියෙන පාරමිතා ටික පිළිලා තියෙන නිසාම තමයි ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා අපි උත්සාහවත් වෙමු ඊගාවට තමයි අර කුසල රජු කියපු කාරණාව ගැන ඒක ත්‍රිපිටකේ කොහෙවත් නැහැ ත්‍රිපිටකේ කිසිම තැනක එහෙම සඳහනක් නැහැ ඒක දස බෝධි උප්පත්ති කතා කියලා ඒක අරණ පොතක අතිශයින් පැරණි අපේ පොතක තිබිලා හම්බ වෙච්ච එකක්. ඒ පොතේ තමයි ওই කතාව තියෙන්නේ. අනාගතේ පහළ වෙන බුදු බුදුහාමුදුරු 10ක් සම්බන්ධයෙන් ඒක සඳහන් වෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනය අතුරුදහන් වුණාම ඊට පස්සේ රාම සහ ධම්මසාමි කියලා බුදු පියාණන් වහන්සේලා දෙනමක් පහළ වෙනවා නේ දෙවෙනි බුදු පියාණන් වහන්සේ හැටියට තමයි ඒක ඒ කොසල් රජුව හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒක ගැන නම් නිකන් අදහසක් හිතේ තියාගන්න ඒ නිසා කියලා ඒ ග්‍රන්ථ කර්තුන් වහන්සේ එතන පැහැදිලි කරනවා ඒ නිසා තමයි ධර්ම අවබෝධ නොවුනේ කියලා කොසල් රජුරවන්ට. ඉච්ඡරත් ධර්මයේ දේශනා කළ බුදුහාමුදුරුවෝ විශේෂ අනුග්‍රහයක් දක්වලා ධර්ම අවබෝධ නොවුනේ ඒ නිසා කියලා එතන සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක නිකන් සාමාන්‍ය මතකයක් හැටියට තබා ගත්තොත් ඇති කියන එක තමයි මට මතක් කරන්න තියෙන්නේ. සාද සාද ප්‍රමාණ පින්සම්නවා. එහෙනම් අද අපිට කාල වේලාව දැන් නතර කරමු නේද දලුවත් මන්ට යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපි සුපුදු ඔතන ඉන්න කල්යන් මිත්‍රුන්ගෙන් අවස්ථාව තියෙනවා වහන්සේට වැඳලා নমස්කාර කරලා අද මේ කරා වූ අතිමාත් කුසල වෙනුවෙන් පින් දෙන්න. ඉතින් අපි මේ ලෝකේ පුරා එකතු වෙලා ඉන්න කල්යන් මිත්‍රෝ අද ගොඩාක් ඉන්නවා ස්වාමීන් වහන්සේ විවිධ රටවලින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම වහන්සේට පින් දෙන්න මම ඉතාම කෙටියෙන් අපි ඒ කාර්යයට අපි නිතරම දා ගන්න අපේ එංගලන්තයෙන් සම්බන්ධ වෙන මේ ශ්‍රීමති මහත්මිය ගොම වෙනවා ශ්‍රීමති මහත්මිය ඔබ ඔබතුමීට යෝජනා ආර්දනා කරනවා අපි වෙනුවෙන් ප්‍රාණවාතක පින් දෙන්න දෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම මధుරයි ප්‍රණීතයි ඉතා වැදගත් කරුණු ගොඩාක් සාවධාන වහගෙන හිටියා ඒ ඒ ඇත්ත වශයෙන්ම අප වහන්සේට අප්‍රමාණ පින් ඒ ධර්ම දේශනාව වෙනුවෙන් ඉතින් අප සෑම සියලුම දෙනා අත්පත් කරගත්තා වූ සියලුම කුසල ධර්මයක් ඔබ වහන්සේ ධර්මදේශනාමය වශයෙන් ලබාගත් කුසල සම්භාරයක් අනන්ත සසර පටන් පුරාගෙන පාරමිතා ගුණෙනුත් ඔබ වහන්සේට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් සුව පහසුවෙන් නිර්වාණ අවබෝධය ලැබේවා <clears throat> ඔබ වහන්සේගේ දෙමව්පිය ගුරුතුමන් වහන්සේලාටත් ඒ ආකාරයෙන්ම ඊතා සෝපහසෙන් මාර්ගඵල නිවන් අවබෝධය ලැබේවා අපිට මේ මහඟු අවස්ථාව ලබා දුන්නා වූ පත්මසිරි මහත්මයාටත් පවුලේ සැමටත් අප්‍රමාණ කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා කරනවා ඔබතුමන්ලාටත් ඊතා සෝපහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ සියලු කුසල් හේතු වේවා වාසනාව වේවා අපිට දැන් අවුරුදු බොහෝ ගාණක් 20ක පවන කාලයක ඉඳලා මේ ධර්ම දානමය කුසලයේ සිදු කරන්නා වූ දලුවත්ත මහත්මයාටත් පවුලේ සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් බලෙන් සියලු යහපත සැලසේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයෙන් සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධ ලැබේවා පත්මසි මහත්මයාගේ මේ දේශනාව කරන ඒ ස්ථානයේ සෑම සියලුම දෙනාත් ඒ මේ සංවිධායක මහත්මයා ඇතුළු පවුලේ සැමටත් අප සෑම සියලුම දෙනාටත් සම්බන්ධ වුණු සෑම සියලුම දෙනාටත් මේ සියලු පින් බලෙන් ඉතා ඉක්මන් ජීවිතයකදී මාර්ගඵල නිවන් අවබෝධ ලැබේවා. ඒ මාර්ගඵල නිවන් අවබෝධ ලබන තාක් සතර අපායෝත්පත්තියකට නොඇති සුව පහසුවෙන් පාරමිතා පුරා ගන්න නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බලන්න මේක කොහොමද ඉන්නේ අපි ස්වයං වාස්තුවේ මේ මෙහෙම නම් තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අද අබ්ලවසෙත් අප්සීල් දිනාම මේ සද්ධර්මය සද්ධර්මය කියලා කියන්නේ කුමක්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම් පණිවිඩය මොකක්ද ඒක කොහොමද අවබෝධ කරගන්නේ මේ ජරා මරණය කියලා කියන්නේ කුමක්ද මේ ලෝකෙ පෙනෙන ජරා මරණයත් එතකොට අපිට දුරු කරගන්න තියෙන ජරා මරණයක් කියන මේ කාරණා ටික අපි අද දවසේ ටිකක් කතා කරගන්න උත්සාහවත් වුණේ පෞද්ගලිකව මම දන්නවා මේ පින්වත් පිරිසට මේ කාරණාව සාන්ද්‍රණය කරන්න ශරීරගත කරන්න එන්නත් කරන්න මගේ දක්ෂතාවය මගේ හැකියාව මදි කියන එක නිසා කාලයත් එක්ක මේ වතුරට යෙදෙනකොට අපිට මේ හැකියාව වේවි නිසා හැමෝටම හිතන්න පරිසරයක් ඒ වගේම හැමෝටම විචාරශීලී භාවයෙන් තම තමන්ගේ බුද්ධිය අවදි කරගන්න පුළුවන් කරුණු ටිකක් තමයි මම හැම වෙලේම මගේ ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේත් පැහැදිලි කරන්නේ හිතන්න පුළුවන් පරාසයක් ඒ වගේම මේක සම්මර්ෂණය කරන්න පුළුවන් સિદ્ધාන්ත ටිකක් තමයි අපි හැම වෙලේම පැහැදිලි කරන්නේ ඒ නිසා නුවණ තියෙන ඇත්තන්ට මම හිතන්නේ මේක කරගන්න පහසු වෙයි ඒ නිසා අද දේශනාව තිබුණොත් ඒ තමන්ගේ පින් උල්පත් මතු කරගන්න ඒ ප්‍රඥා මූලයන් නැවත නැවතත් පිරිසිදු කරගන්න යම් යම් කාරණා ටිකක් මගෙන් ඉවර වුණා නම් ඒ කාරණා හරහා මේ ධර්ම ශ්‍රවණය කරගත්තා නම් පින්වල්පත් මතු කරගත්තා නම් ඒ කුසල ධර්මයන් අපි සෑම සිළු දිනාටම මේ ජීවිතය තුළදීම මේ භව ගමන නිමා කරගන්න හේතු පාදක වේවා පාරමිතාවක් ධර්ම පාරමිතා ධර්මයක් බවට පරිවර්තන වේවා කියලා මම ආශිර්වාද කරනවා සියලු දෙනාටම පිරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සංගුණවන්ත නියක්කරණ අනුතරං දුර්ලභේන මයාලත්තං දුර්ලභේන මයාලත්තං පස්තුන් වාදිතුම කාර්යකාරී හේරාණං ආගතම් පටිපාටිය සද්දා දීමන්තය අවස්තං පදන්තං සම්පනම සාරස එරුවන් සරණයි එරුවන් සරණයි Pronto. Pronto.